මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ තුන්වෙනි දවසේ ඒ අනුව අපිට ධර්ම සාකච්ඡාවකට පැන විසඳුම් වැඩපිළිවෙලකට දෙවෙනි වතාවටයි අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ අපි මේ සඳහා පැය කමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා. අපි ඒකෙන් පටන් අර ගන්නවා. ඒ අතර වාරිදි කාට හරි සභාවට ප්‍රශ්න ගන්න අවශ්‍ය නම් කරුණා කරලා මේ මයික් එක පාවිච්චි කරලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම උනන්දු කරනවා මොකද අපිට කමඨාන් සුද්ධ කිරීම සඳහා ලැබිලා තියෙන විශේෂයෙන්ම කාන්තාපක්ෂය සඳහා සීමිත ඉඩක් ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිරීමට ඇති ඉඩ අඩුපාඩු මගහරවාලීම සඳහා තියෙන ප්‍රශ්න පොදුවේ නගන්න පුළුවන් ප්‍රමාණයක් ඒ විදිහට නගනවා නම් අපිට අනිකාටත් එකෙන් ප්‍රෝජනයක් වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම කමඨාන් සුද්ධ කිරීමට තියෙන ඉඩ අඩු වීමේ පාඩුව මග හරව ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සභාවට හෝ ලිඛිතව ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා ඉල්ලා සිටිනවා. මේ මතක් කිරීමෙන් පස්සේ අපි ඉදිරිපත් කළ ලිඛිතව ඉදිරිපත් වෙන ප්‍රශ්නකින් පටන් අරගත්තොත් පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ. ආනාපාන සති භාවනා කරගෙන යන විට ආස්වාසය හා ප්‍රස්වාසයේ වෙනස්කම් කීපයක් වැටහි. ටික වේලාවකින් ආස්වාස් ප්‍රස්වාසයේ සියුම් වී නොදැනී යයි. ඒට කිසිවක් නොදැනෙන මෙන් තත්වයක් ඇති වේ. ප්‍රීතියක් ඇතිවෙන්නක් මෙන් දැනේ. කායට සුඛයක් හා සෑලු ගතියක් දැනේ. මේ පස්සද්ධිය ලෙස හඳුන්වන අවස්ථාවද ටික වේලාවකින් නැවත වේදනා ආශ්වාස ප්‍රශ්වාස අත්තිරි වැටීම් වැනි ඒවා දැනෙන නමුත් ඒවා දෙස බලා සිටින විට ඒවා නැති වී ගොස් නැවත මුළු ජීමේනේ සියල්ල නැති වී යයි. සමහර පරයන්කොලදී දිගටම ආශ්වාස ප්‍රශ්වාසයේ නොදනුන තත්වයෙම පවතී. මෙසේ වන විට භාවනා දියුණු තත්වයකට ඒම මෙසේ වන විට භාවනා දියුණු තත්වයකට ඒම දැනගන්නේ කෙසේද? වේදනා ඇඟට සිසිලක් දැනීම වැනි අවස්ථාවලදී ඒවා තමාගේම දෙයක් නොව නාම රූප ක්‍රියාවලියකට සැලකීම නිවැරදිද නාම රූපය පරිච්ඡේ ඥාණයට පැමිණෙන්නේ ඒසේ නාම රූප වෙන්කොට හඳුනා ගැනීමෙන් ධාන මේවා කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඒක ඉදිරිපත් කියලා තොරතුරු නම් බොහොම අවංකයි, බොහොම ඍජුයි තියෙනවා. නමුත් අර කොතෙන්ද දැවිලා තියෙන මේකේ නම් මොකක්ද වගේ කියන දේවල් එච්චරම මේ උනන්දු කළ යුතු දේවල් නෙවෙයි. මූල ධර්ම වශයෙන් නම් ඉතින් බැඳිලා තියෙනවා මේක එනකොට මේක මොකක්ද කියලා හඳුනගන්න එක. නමුත් මේ චිත්තචෛසික ධර්මවල එහෙම මේකමයි කියලා හරියට ඉර ඇඳලා පෙන්වන්න පුළුවන් ගතියක් නැහැ. මේ ඒ නිසා මේ අත් දකින්න දේ නම් නම් වණ මොනවා තිබුණත් අත්දකින්න දේ ධෛර්යයක් පිණිස ඉදිරියක් පිණිස කොහොමද යොදාගන්නේ කියන පැත්තෙන් අපිට මේ ප්‍රශ්නේ බලන්න පුළුවන්. ඒ නිසා ඉදිරිපත් කළ තියෙන තොරතුරු ටික සාමාන්‍ය ප්‍රශ්නයකට ඇති වෙන්න පසුබිම සකස් කරනවා. ඉතින් ඊට ඒට සුඛයක් හා සහැල්ලු ගතියක් දැනේ මේ පස්සද්ධිය ලෙස හඳුන්වන අවස්ථාවද මූල ධර්මේ නම් ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි සුඛ සමාධි. ඒක තමයි ධර්ම වැඩපිළිවෙල. ඉතින් ඒකෙදි මේ පස්සද්ධිය කියන එක එහෙම වෙන් කළා ඒ චිත්තක්ෂණයෙන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් හරියට මේකමයි ඊට පස්සේ මේක එනවයි කියලායි වගේ මේ පිළිවෙලක් පෙන්වන්න ගියොත් හරි අපහසුයි. ඒක නිසා මේකද කියලා දැනගන්න හොඳම වැඩේ තමයි මේක නැවත නැවත අත්විඳින්න. නැවත නැවත බුද්ධ විඳිනකොට තමයි සංහිඳියාවක් සංසිඳීමක් වෙනවා නම් ඒකට පස්සද්ධිය කියලා කියනවා. ඉතින් ඒක දැනෙන්නේ මේ වෙනකොටම දැනගන්න ආසාවක් එනවා. ඒක ඉතින් ඔව් කිව්වත් නැහැ කිව්වත් මේ යෝගාවචරය නැවත නැති කිරීමෙන් බහුලීගත කිරීමෙන් තමන්ටම හිතට වද්දා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා උනන්දු කිරීමක් වශයෙන් ආ දැන් මෙහිමයි තව ඉස්සරහට යන්න කියලා උනන්දු කරනවා. නමුත් ඒක මේ නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒක පටලවා ගන්නට යොමු කරන එක නරකයි. ඒක නිසා ප්‍රසද්ධිදි කියලා දැනගන්න දිගට දිගට ඒකට යනකොට කය හිත අරමුණ සංසිඳන ගතියක් එනවනම් පස්සද්දි කියලා ආරක්ෂාකාරීව කියන්න පුළුවන්. මෙසේ වෙන විට භාවනා දියුණු තත්වයකට එහෙම දැනගන්නේ කෙසේද? මේකදී අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් මේ පාවිච්චි කරන සූත්‍රය අනුසාරේ ඒ විවේක తত্ত্বය අරමුණේ සංඥා නොදැනෙන తত্ত্বය යටතේ කෙලස් අඩු තත්ත්වයට යටතේදී හිත වැඩි වේලාවක් ඒ නිවිච්ච සංහිඳිච්ච එකලා වෙච්ච අවස්ථාවට යන්න කැමැත්තක් තියෙනවනම් එන්නේ එන්න භාවනා දියුණු වෙන පැත්තට යනවා. නමුත් ඒකට යනකොට පාළු වෙලා කම්මැලි වෙලා නිදි කිරලා නිින්දට වැටිලා නැත්නම් හයියෙන් හුස්ම ගන්න කියලා මේක අවශ්‍ය ගන්නවා නම් පිටේ ඉඳලා බලනකොට කියන්න පුළුවන් භාවනාවට කැමැත්තක් නැහැ හිත ඇතුලේ භාවනාවට අතුරු අන්තර කරගන්නවා. ඒ නිසා මේ தത്വයේදී වැඩි වේලාවක් හිත සංහිඳියාව තුළ ඉන්න ගතිය එන්න එන්න වැඩි වෙනවනම් ඒක හොඳ පෙරමග ලකුණක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ වේදනාව ඇඟට සිසිලක් වැනීම වැනිදී අවස්ථාවේදීව තමාගේ දෙයක් නොව නාම රූප ක්‍රියාවක් ලෙස සැලකීම නිවැරදිද කියන එක තව විශේෂණය කරන්න ඕනේ. මේ වේදනාව හෝ ඇඟට සිසිල බාධා කෙරුවොත් පමණයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අස් කරන්නේ. බාධා කර නැතුව තියෙනවනම් මොන විදිහකින්වත් ඒවා සලකන්න යන්න එපා. මූල කර්මස්ථානෙත් එක්ක ඉන්න. නැත්තම් නිවිච්ච තත්ත්වයක් එක්ක ඉන්න. මොන විදිහකෝ සැලකීමක් කරන්න වෙන්නේ ඒක අපිට බාධා කරොත් ඒක අපිට ඇවිල්ලා බලපෑමක් කරොත් පමණයි. නැත්තම් මොනම සලකා බැලීමක්වත් කරන්න අවශ්‍ය වෙන්නේ තමන් ඉන්න මොකද ඒ සලකා බැලීම නිසා ඉන්න සංහිඳියාව බාධා වෙනවා. ඒ නිසා දිගට කරන එකයි තියෙන්නේ. ඉතින් මේක නාම රූප පරිච්ඡේඥානයේද කියලා මේ විස්තර කරලා කියනවා අර පස්සද්ධිය ගැන කියනකොට කීප එකම තමයි කියන්න තියෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානේ නම් ඕකට නැවත නැවත යනකොට Tamand දෙයක් ඒක ඝන නෙවෙයි දෙකක් එකතු වෙලා හැදිලා තියෙන බව තේරෙයි මොනම දෙයක්වත් මේ ලෝකේ ඒක ඝන නෑ ඒක සම්මුතිය මේ ඒවට කියන්නේ සම්තතියක් එහෙම නැත්නම් එකතු වීමෙන් හැදිච්ච දෙයක් එකතු වීම හැදීකේ මූලිකම දෙක තමයි නාම රූප කොටස් දෙක එකතු වෙලා හැදිලා තියෙන මොනම දෙයක්වත් ඒක ඝන නැහැ ඒකකයක් කියලා දෙයක් ලෝකේ නැහැ ඒකකයක් කියන එක මිනිස්සු ඉතින් හදාගත්ත සම්මුතියක් විතරයි මේක මේ සන්තතියක් කීපයක් එකතු වෙලා හදන දෙයක් ඒ එකතු වෙලා හදන දේ ප්‍රධාන වශයෙන් වෙන් කරන්නේ නාම රූප වශයෙන් ඉතින් අන්නේ විදිහේ විෂද භාවයක් එනවනම් මේ වගේ දෙයක් කරා ඒකට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධම්ම නාම රූප පරිච්ඡේ ඥාන ඇවිල්ලා තියෙන කියලා ස්ථිර කරන්න බෑ. ස්ථිර කිරීම සහතික වෙන්නේ නැවත නැවතත් ඒ දේම කිරීමෙන් තමයි ඒක තමයි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මදේශන අවස්ථාවේදී අධික නිදිමත ගතියක් ඇති වේ. 6:30 සිට 8 දක්වා කඩින් කඩ නිදිමත ඇතිව නැති වෙයි. ඊට අමාරුවෙන් මේ අවස්ථාව ගෙවෙන නිසා ධර්මදේශනේ සම්පූර්ණයෙන් අසා ගැනීමට අවහිරයි. මේ නැති කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඉතින් මොකද කියන්නේ? ධර්මදේශනා වෙනුවෙන් නැලවිලි කවියක් කිව්වනම් හරි. එතකොට කඩ කඩ නැතුව දිගටම නිදා ගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්නකම් කල්පනා කරනවා අනේ බණක් අහන්න හම්බ වෙන්නේ කොහොමද ඉන්නේ කියලා. මෙයාට කස කල්පනා කරනවා නිින්ද යන හැටි. මේක තමයි හිතේ තියෙන චපල ගතිය. එක්කෙනෙකුගේ දුර්ලකම නෙවෙයි. මේක තමයි හිතේ තියෙන චපල ගතිය. ඉතින් මේ මේකට මෙහෙම ඍජු උත්තරයක් නැහැ. ඍජු උත්තරයක් නැහැ. අපි බුරුමේ ඉන්න කාලේ බණ කිව්වේ හරියට එකට. ඉතින් ඉස්සරහා මේ මේ නේපාලෙන් ආපු සාමණේර නමක් ඉතින් මමත් එතනමයි වාඩි වෙන්නේ. මම කරන්නේ පටන් ගන්න වෙලාවල ලියනවා. එතකොට හිතත් වැඩ මට මයි බුරුමෙත් ඉගෙන ගන්නවා, භාෂාවත් ඉගෙන ගන්නවා, බරත් ඉගෙන ගන්නවා ලියනවා. අර සාමරට පැනත්ති පෑනත් ලියනලා නිදි ගිහිල්ලා පෑන වැටෙනවා ටොක් ගාලා. ඉතින් බණ කියන ආමුදුරණ තේරෙනවා. තේරුණා ඊට පස්සේ පවන් අත්තෙන් පොඩ්ඩක් පවන් සැලුවා. බණ කියන ගමම පෑන ටොක් ගාලා වැටුණා. යුනිවර්සිටි එකේ ඉඳද්දිත් 12 ඉඳලා 1 වෙනකන් ලෙක්චර් එකක් තියෙනවා. 1 ඉඳලා 2 වෙනකන් ලෙක්චර් එකක් තියෙනවා. ඒකෙදිත් හොඳ ලස්සන වැඩක් වුණා. අපි මහයිලු පල්ලමේ ඉඳලා ආවා. මහයිලු පල්ලමේදී ඔක්කොටම බයිසිකල් ගෙනියන්න ඕනේ. කෙල්ලොත් පුරුදු වෙන්න ඕනේ බයිසිකල් එක. ඉතින් අපිටත් බයිසිකල් බැලලා ඉතින් ඔක්කොමලා බයිසිකල් සෙල්ලම් තමයි දන්නේ. පිට්ටු දානවා, කෙල්ලෝ බිම දානවා. ඉතින් ඕව මේවා කරගෙන ඉඳලා පළවෙනි සැරේ පෙරදිනිය ඇවිල්ලා පළවෙනි ලෙක්චර් එක වෙලාවේදී. හැම වෙලාවටම අර එකක් දෙකක් අතර නින්ද ගිහලා හැමදෙනාම බයිසිකල් පැදලා. එකෙක් කිව්වා මචං පුදුමයි අපි හැප්පිච්ච නැති කිව්වා බයිසිකල් වල. ලෙක්චර් එක වෙලාවේ ඔක්කොම හීනෙන් බයිසිකල් පැදලා තියෙනවා. හොඳ වෙලාවට දෙන්නේ හැප්පුණේ නැහැ. හීනෙන් නිසා. මොකද කරන්නේ? ඒ නිසා නිින්ද කියන්නේ මහවරා. නිින්ද කියලා කියන්නේ අපිට ඔක්කොම පහසුකම් ටික ලැබුණාට පස්සේ විවේකයේ හම්බුනාට පස්සේ ලෙඩක් නැති වෙනකොට ගෝසාවක් නැති වෙනකොට දත එකක් කොමක් බඩ එකක් කොමක් නැතුව ඔක්කොම හරියනකොට හිමීට හිත විස්්‍රාම වෙනවා. ඉතින් ඒක තමයි තේරුම් අරගන්න ඕනේ. අපිට සැප පහසුකම් ඉල්ලුවාට අපේ දරුවන්ට අපේ සැප පහසුකම් දීපු ගමන් දරුවෝ නින්දට වැටෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඔය විවේක වෙන්න බටන්. ඒතකොට දෙමාපියෝ ඇවිල්ලා ඉගෙන ගන්න කිව්වොත් දෙමාපියන්ත් වෛර කරනවා. එනිසා මේ ශරීරයට සැප දෙනවයි කියලා අපි මේ දෙන්න හදන දේ කවදාකවත් ශරීරයේ හිතසුව පිණිස පිටින් නැති බව විතරක් මතක තියාගන්න. යම් මට්ටමට නිකන් ඇත්ත. යම් මට්ටමට නිකන් බඩගින්නට කැම දෙන්න ඕන. ඊට පස්සේ උෂ්ණට සීතල දෙන්න ඕන. තිබහට වතුර දෙන්න ඕන. නමුත් මට්ටම් පැනපු ගමන් ඒ සියල්ල අරගෙන ඒකයි හිවේ දැන් චීනේ සැප සම්පත් අම්බල වැටෙන්න පටන් ගත්තා. ජපානේ වැටුණා. ඒ ඔක්කොම පහසු ගන්නක ලැබිච්ච ගමන් අපි හිතන්නේ මේක දෙනකොට දෙන්න බලන ලොකුම මේ වටිනා දෙය කියලා. නමුත් ඒකේ මනුස්සයාගේ විනාශයේ මුල. නිසා දුක්කමයි අවශ්‍ය කරන්නේ. දුක තිබුණොත් සද්ධා වෙයි. දුක නැති වෙලා සැප දීපු ගමන් මේ කාමරේ තියා කන්ඩිෂන් කරමු කිව්වා. දැන් නිකමට හරි මේකේ මඳුරෝ හිටියානම් හිතන්න. නිදා ගන්න දෙන්නේ නැහැ. මැස්සෝ හිටියානම් නිදා ගන්න දෙන්නේ නැහැ. ඉතින් මතුරු මැද්ද නැතුව ඉඳගෙන දුන්නා ඔක්කොම හරි ගසලා දුන්නා දැන්. දැන් ඊගාල් ප්‍රශ්නක් තියෙනවා දැන් නිින්දයක් නැති වෙන්න මොකද කරන්නේ? එනිසා කිසිම මොන જાති දුන්නත් කර්මයේ බලපෑම එහෙමමයි හේතුඵල ධර්මයේ එහෙමමයි කාටත් පොදුවේ සැලකුවාට ඒ ධර්මතාවයක් වැඩ කරනවා. ඒ නිසා කාගේදී කවුරු එක්ක සම්බන්ධය පවත්වන්න ගියත් මතක තියන්න අපි මොන જાතිය මහන්සි වුණත් කාටවත් සැප දෙනවා කියන එක කරන්න බෑ. ධර්මයේ උගන්වනවා කියන එක කරන්න බෑ. උපදේශයක් දෙනවා කියන කරන්න බෑ. ආදර්ශයක් දෙනවා කියන කරන්න බෑ. නමුත් ගන්න පුළුවන්. උපදේශ ගන්න පුළුවන්, බණ දැනගන්න පුළුවන්, ආදර්ශයක් ගන්න පුළුවන්, සැප උපය ගන්න පුළුවන්. නමුත් කාටවත් දෙන්න නම් බෑ. ඒක සුද්ධ වශයෙන්ම සරුවචනසේ සඳහන් කළා තියෙනවා. මහන්නේ උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නෑ. ඒක උඹලගේ දේ උඹලා කරගන්න ඉල මොකද ඒ දේ ඔක්කොම දීපු ගමන් බබා දොයි මේක හරීම මේ මේ පුදුමාකාර මේ න්‍යායක් මේ ලෝකේ වැඩ කරන්නේ ඒ නිසා අප්‍රමාදී කියලා කියන්නේ අවදි භාවය බුදුහාමරගේ බුද්ධ කියන වචනේ නම ප්‍රබුද්ධ කියන නම ප්‍රබුද්ධ කියන්නේ පිබිදිච්ච බුදුරජාණන්සේ කියනවා වෘතක්ඥයා කොයි වෙලාවෙත් පරණින්දක ඉන්නේ මම තමයි ඉස්ලාම් පිබිදිච්ච කෙනා අනික් කටට ආරාධනා කරනවා නැගිටපියා වූ. ශල්ල විද්ධාන මේ උලේ නැග උලේ තියලා ඉන්න මිනිහට මොන නිින්දක්ද කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. නමුත් උල තිබ්බ මිනිහත් පොඩ්ඩක් පුදියන ඉඳලා තමයි මේ මරණ දඬුව විදින්නේ. ඒ නිසා මේක මේක Tamanටම Taman හාසිය උපදව ගන්න ඕනේ. මේ මිනින්දේ තියෙන ඒක ඔක්කොම සතුටු නිකන් ගෙදර ඔක්කොම නැති වෙලාවෙ ගේ හොඳට හදලා බඩු පුරලා ගෙදරින් ගිය වෙලාවෙ ඔක්කොම හොරු බින්දගෙන ගියා වාගේ නිින්ද තියෙන ස්වරූපේ. ඉතින් ඒක මේ වෙලාවේ වැරද්දක්වත් තනියේ වැරද්දක්වත් පුද්ගලික වැරද්දක්වත් නෙවෙයි. මේක තමයි මේ ධර්මතාව වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඒක හිත අවදි කර ගැනීම සඳහා මොකද්ද කියන්නේ? අප්‍රමාද කර ගැනීම සඳහා සත්‍යමත් කර ගැනීම සඳහා මේ මුළු ප්‍රයත්නෙම අපි එච්චර ප්‍රයත්න කරද්දිත් මෙහෙම නිින්ද යනවනම් අබෞද්ධයෙක් ගැන මිත්‍යා දෘෂ්ටියෙක් ගැන කුමන කතාද කාටද කතා කරන්නේ මෙච්චර උනන්දුල මේ කාටවත් අපි මවාපාණ්ඩ කරනව නෙවෙයි ලොකු උනන්දුවකින් කරන්නේ නමුත් බලන්න මේකේ අපිට කොකා පෙන්නන හැටි නයා පෙන්නන හැටි ඒක නිසා එහෙම මේ අහවල් දෙයි කියලා දෙන්න උපදේශයක් නැහැ කියන්න පුළුවන් ප්‍රබුද්ධ වෙන්න බලන්න අවදියෙන් ගත කරන්න බලන්න කියන එක. කර්තෘ ස්වාමීන් වහන්සේ 80න් ඇවිදින විට හොඳින් කෙලී යමි. සතිය පිට සක්මන් කරන විට බැලන්ස් නැතිවීමට හේතුව කුමක්ද? මොනම හරි අපි කරන්න ගියොත් ඒක විකෘතියක් කියලා මතක තියාගන්න. මොන දෙයක් හරි කරන්න ගියොත් ඉබේ වෙනකොට බොහොම ලස්සනක් තියෙනවා. මලක් ලස්සනට පිපෙනකොට ලස්සන මල පුප්පන්න ගියම මොකද වෙන්නේ? එකේ ගන්න දෙයක්. පුප්පනවා කියන්නේ මොකද්ද? ගන්තොට කියලා දන්නේ මොකද්ද කියලා දන්නවද? පුප්පන ගැන කේන්ති යනවා කියන්නේ. මට පුප්පන්න එන්න එපයි කියලා කියන්නේ. මට මලකට පිපෙන්න අරින්න. දොලකට ගලන්න අරින්න. භාවනාවට වෙන්න අරින්න කරන්න යන්න එපා. කරන තාක්කල් කරන්න පුළුවන් විකෘතියක් විතරයි. එනිසා නිකාං යහට මහට ඇවිදින්න බෑ අපට. භවනා කරනවා කියලා හිතාගත්ත ගමන් ඇවිදිනකොත් ඇවිදින්න බෑ විලංගු ගැහුවා වගේ කොර වෙන්න පටන් ගන්නවා යහට මහට වැටෙන්න පටන් ගන්නවා. මොකද ඒ තරම් අපි මේ ඉක්මනට භවනා කරලා නිවන් දකින්න මේ හදා. මේ ආනාපාන භාවනා කරන්න ගියාට පස්සේ සමහරට හුස්ම අල්ල ගන්න බැරුව යනවා. සමහරුන්ට හුස්ම මේ මේ ආයාස වෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඉක්මනට භාවනා කරන්නේ. ස්වභාවයෙන් භවනාට වෙන්න දෙන්න බෑ. මේ නිසා අපිට කියන්න පුළුවන් අපි කරන හැම දෙයක්ම මේ ලෝකේ විකෘතියක් අපිට සිද්ධ වෙන දේ විතරයි ස්වභාව සිද්ධිය අපිට බැරිම දේ තමයි වෙන්න දේ වෙන දේ වෙන්න ඇරලා නිකන් ඉන්න බෑ අපිට. ඒ හැම වෙලාවෙම ඒවා සකස් කරන්න හදනවා. ඒක නිසා භාවනාවේදී තේරෙන්න පටන් ගන්නවා මොන දේ කරන්න ගියත් ඒ දේ විකෘතියට යනවා. තතතාවය කියලා කියන්නේ වෙන දෙයට වෙන්න ඇරලා ඒක දිහා බලන ගතිය. ඒ නිසා සක්මන් කරනකොට විනාඩි 5ක් විතර කිසියම් සක්මනක් නැතුව නිකන් සාමාන්‍ය වේගකින් එහාට මෙහාට යන. මම මේකට කියන්නේ සක්මන් භාවනාව වැඩිපුර විස්තර අහනකොට මේ පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි. සක්මන් භාවනාව කියන්නේ ඔච්චර අවිට වැඩි මොන මොනක් හිතන්න යන්න එපා. මේ රේඩියෝ කියන සින්දුවක්. පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් ඔය ඔච්චරයි. ඒක මොකද්ද? තටමඬ දෙයක් තියෙනවා. ඒකත් බෑ. ඒකත් බෑ මොකද මේ හිතලා කරන්න ගත්තාම කෙරෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර කාලයක් අපි පුරුදු කරන්න වෙයිද නැවත නැවත කරන්න වෙයිද ස්වභාවයෙන් වෙන්න. හිතලා කරන හැම වෙලාවෙම විකෘතියක් වෙයි. ඒ නිසා ස්වභාව සිද්ධියට එන්න වෙන ක්‍රමයක් නැති නිසා අපි උත්සාහ කරලා කරලා නිකන් සක්මන් කරන එක එදිනෙදා සාමාන්‍ය දවල්ට කනවා රැයට කනවා මට්ටමට හදාගත්ත දවසේ ඒ මේ නොසලී ගමන් කරන්න පුළුවන් මේකට හේතුව දැඩි අවධානය යොමු කිරීම. අවධානය යොමු කරපු ගමන් හිතේ සැලෙන ගතියක් එනවා. හිතේ සැලෙන ගතිය නිසා කයේ සැලෙන ගතියකුත් එන්නේ ඉඳී තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සසර ඉපදීම දුකක් බවත් භාවනාවේ වැදගත්කමත් හොඳින් තේරුම්ගෙන ඇතත් සිතේ වීර්ය නිතරම අඩු වී යයි. සිතේ අදිෂ්ඨානයක්, වීර්යයක්, ශක්තියක් ඇතිකර ඇති ගත හැකි මඟක් පහදා දෙන්න සක්මන් භාවනා කරන්න මෙනෙහි කරන්න. ඒ දෙක තමයි යෝගාචරිතන උපක්‍රම දෙක. සක්මන් භාවනාදී හොඳට වීර්ය ශරීරගත වෙනවා. මෙනෙහි කිරීමේදී ඒ ශරීරයේ ඒ ඒ වීර්ය ශක්තිය ටික ටික පිට කරන්න යනවා. පාලනයකින් යුක්තව ටික ටික පිට වෙනවා. එතකොට අර වීර්යයේ ඒකාකාර පැවැත්මක් වෙනවා. සිල් පිරිසුදු රැකීමට අදිෂ්ඨාන කළත් පසුගිය කාල තුළ සිල් බිඳුණු අවස්ථා, සිත කෙලිටු අවස්ථා සීවන විට සිතේ බොහෝ ලෙස වේදනාවටපත් වේ. මේ ගැන කෙසේ සීගල යුතුද? එතකොට මේ මේ වේදනාවටපත් වීම පශ්චාත්තාපේ නීවරණ කියලා මතක තියාගන්න. සිල් බිඳුණයි කියලා පශ්චාත්තාප වුණාට ලැබෙන මොනම ලාභයක්වත් නැහැ. අලුතෙන් නීවරණයක් එන එක විතරයි තියෙන්නේ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මත්තට මම මේම වෙන්නේ නැති වෙන්න මම උත්සාහ කරන්න ඕනේ කියන හැඟීම මිස මේ සීලය පිරිසුදු කිරීම පිළිබඳ උපදේශය කාටවත් පශ්චාත්තාවයක් ඇතිකරන ආත්ම නිෂේධනයක් කරන්න හීනමානයක් ඇතිකරන කන්නේ කන් නෙවෙයි මැත්තේයි මෙහෙම නොවීමට කටයුතු කිරීමට කරන උත්සාහයක් ඒ නිසා ඒ පශ්චාත්තාවය නීවරණයක් කියලා මතක තියාගන්න. ඒක පෝෂණය කිරීම නැවත නැවත මතක් කිරීම නීවරණයකට උදව් කිරීමක්. ඒකට පරිසං වෙන්න ඕනේ. අධික සංවේදී මනසක් ඇති විට පොඩි සද්දයක් ඊටාම වේදනාවටපත් වේ. අටලෝ දහමින් කම්පා නොවන ලෙස සෑම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බැලීම සිත කෙසේ පුරුදු කළ යුතුද? මේ සැලෙන ගතිය තියෙද්දිම ටික ටික ටික ටික අපිට සාමාන්‍යයෙන් පලාගිරෙක් කන්න සද්දයක් ආවට, දොලක් ගලන සද්දයක් ආවට, ඔර්ලෝසුවක් ටික් ටික් ගන්න සද්දයක් වුණාට ඔක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක නිතර වෙන නිසා. අන්න ඒ වගේ ටික ටික ටික ටික සාමාන්‍ය පසුබිම් සද්ද තියෙද්දී මූල කර්මස්ථානේ පුරුදු කරනකොට තමයි නොදැනුවත්වම දැරීමේ ශක්තිය වැඩි වෙනවා. අනිත් එක භාවනාව දියුණු වෙනකොට කන් ඇහිීම වැඩි වෙන්න පටන් ගන්නවා. හොඳට පුංචි දේවල් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බාධාවක් කරගන්න නරකයි. ඉඳුරන් ප්‍රනීත වෙනකොට දැනීම වැඩි වෙනවා. Taman දැනගන්න ඕනේ ඒක එයා සමාන වේගයේ මූල කර්මස්ථානෙත් වැඩි වෙනවා. එතකොට මූල කර්මත්තානේ සරණයි. මූල කර්මත්තානේ පිහිටයි කියලා යෑමෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් Tamanගේ අර දැරීමේ ශක්තිය වැඩි කිරීම තමයි මේකට තියෙන ක්‍රමය ඉක්මන් වෙන්න එපා. මේ ප්‍රශ්නේ එන්නේ ඉක්මනට මෙතෙන් යන්න. මේක අවුරුදු කෝටි ගාණක් සිද්ධ වෙච්ච දෙයක් නිසා එක සැරේ අනිත් පැත්ත හරවන්න බෑ. ටික ටික ටික ටික කරගෙන යනකොට Tamanටම වැටෙන්න බොහෝ කාලයක් යනවා. නමුත් ඒ කාලය හරහා වර්ධනය ටික ටික වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සිටන වැඩි දෙනා නවක යෝගීන් නිසා ඔවුන් අසන ප්‍රශ්න වලට උත්තර දීමට අසමත් වූ බැවින් මෙසේ ලියන්නට සිදුවීම ගැන සමාන ඉල්ල මෙදවල් 1යි 2යි තිය ඔබ වහන්සේ පර්යංකය සඳහා පැමිණ විට බණ කියන්නේ නැති ඇයි කීප දෙනෙක් කියා ඇසුවා පිළිතුර උන්වහන්සේ භාවනා කිරීම සඳහා පැමිණි බව පැවසියෙමි එවිට එනං ඇයි ආමුදුරෝ නිදාගෙන ඉන්නේ ඇයි ඇසු විට සීනහව නවතා ගැනීමට ආසවත් බැනුම් ඇසීමට සිදුවිය. ඔබ වහන්සේ සමාවී මේ පිළිබඳ සිළු දිනාට වටා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. සිනාවෙන් සීලයට යම් කිසි පළදුවීමක් සිදුවේ නම් එයද වටහා දෙනමින් ඉල්ලා සිටිමි. මේකත් අර ඉස්සල ප්‍රශ්නේ වගේම එකක්. ඉස්සල ප්‍රශ්නට කිට්ටුවෙන් යන එකක් දවල් 1යි 2යි 2යි තිය ඔබ වහන්සේ පරියන්ක සඳහා පැමිණිට බණ කියන්නේ නැත්තේ ඇයි? කීප දිනෙක ඇයි කියා කීප දෙනෙක් ඇසුවා. පිළිතුර උන්වහන්සේ භාවනාව කිරීම සඳහා පැමිණි බව විශ්වාස. එහෙනම් ඒ හාමුදුරුවෝ නිදාගෙන ඉන්නේ ඇයි ඇසූ විට සිනහව නාතා ගැනීමට අසමත් වී බැනුම් මැසීමට සිදුවිය. ඉතින් මේකේ හොඳට තියෙනවා මගේ දෝෂයක් කියන්නකෝ මම මෙතෙන්ට ඇවිල්ලා නිින්ද යනවායි කියලා. නමුත් මම මුලින්ම කිව්වා කාටවත් කවුරක්වත් උත්තර දෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. සාකච්ඡා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මගෙන් ඇහුවනම් මේ විදියට ඉතින් මට කිලින් කියන්න තිබ්බා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ hina වෙන එකත් අකුසල කර්මයක්ද කියලා තවත් ප්‍රශ්නයක් මතුවේ. ඒ කියන්නේ නවක භාවයක් මට පේනවා මේ ප්‍රශ්න නවක භාවයක් පේනවා. නමුත් ඒ ප්‍රශ්නේ අහන්න සුදුසු නැති කෙනෙක් ප්‍රශ්නේ අහනවා ඒකෙනත් උත්තර දෙන්න යනවා. ඉතින් ඊට පස්සේ දන්නති ශේෂ්ත්‍රීක කටයුතු කිරීම නිසා මේ වගේ මුළු සභාවම පහසුවටපත් වෙන වැඩ වෙනවා. ඒක නිසා අර බනහනකොට හෝ ඒ පරියන්කේ ඉන්නකොට හෝ ඒ විදිහට නිින්දට වැටෙනවා නැත්නම් ඒ වගේ නොදැනෙන පැත්තකටපත් වෙනවා කියන එක ඒ තව කෙනෙක් දිහා බලනවා හෝ තව කෙනෙක් එක දැකලා කියනවා කියන එක හරි අමාරුයි පිට කෙනෙකුට ඉඳලා කියන්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් භාවනා කරනකොට සෝවන් වෙලා නිදි කිරනවා. සර්වචනසේ ඉදිරියට ඉදිරිපත් වෙලා කියනවා මේක මේ තනියම කරනකොට මේක වෙන දෙයක්. මෙන්න මේ මේ මේ ආකාරයේ ක්‍රියාත්මක කරන්න පිළිවෙල වෙන්න හදනවා කියනවා මිස කවදාකවත් ඒක නොවිය යුත්තක් හෝ අකුසලයක් වශයෙන් සදා කළ නැහැ. ඉතින් ඒක නිසා උගා කල් යනවා කෙනෙකුට අනිත් එක්කන භාවනාවේ මොකදෝ කරන්නේ මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් එහෙම නැති වෙච්චහම වෙන්නේ මොකද්ද? මේ වගේ මේ වල්පල් කතාවල් වලට යොමු වෙනවා. යොමුනාට පස්සේ සබාවම අපහසුටපත් වෙනවා. ඉතින් සමේ ලියුපෙක්කනත් වැරද්දට අහුවෙලා තියෙනවා. ප්‍රශ්න අහපු කෙනත් වැරද්දට අහුවෙලා තියෙනවා. ඒ මොකද මේ කමෙන්ඩ විශේෂ ශාස්ත්‍රයේ විශේෂ ගෝචර වෙන්නේ නැති ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිහිල්ලා. ඉතින් මම මොකද කරන්නේ කියලා මට තේරෙන්නේ මේ වගේ නොවීම සඳහා මුලින්ම කියලා දීලා තියෙන්නේ එක එකනා එක එකනාට ගුරුුරු වෙන්නත් යන්න එපා. තව කෙනකින් අහන්න යන්නත් එපා. එතකොට අන්ධ પરම්පරාවකට වැටෙනවා. ඒ නිසා ඒ ඍජු ප්‍රශ්න කමඨාන් සුද්ධ කරන කමඨාන් සුද්ධනට මේ වෙලාවේදී අහන එක බොහොම හොඳයි. හැබැයි මේ ප්‍රශ්න ඇති එක්ක නමතු වෙන්න අරින්න තව කෙනෙක්ව පෙරක දෝරුකම් කරන්න යන්න එපා. හොඳ ගොඩ පෙරක දෝරුකම්. හැබැයි කවදා හරි භාවනා කරලා කරගෙන කරගෙන යන දවසක Tamanටම තේරෙයි මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක තව කෙනෙක්ගෙන් අහන්න ගියාට පස්සේ වෙන්නේ විශේෂම එක යෝගාවචරය ගැන තව කෙනෙක් අදහස් ප්‍රකාශ කරන්න ගියාට පස්සේ කවදාකවත් බේරන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් සමහරට මේකට දෙන්න මේ ඍජු උත්තරයක් හෝ මෙන්න මෙහෙමයි මේක විසඳගන්න කියන්න බෑ. නමුත් අපි මේක නොවීම පිණිස මූලික උපදෙස් දීලා තිබ්බා. එකිනෙකනා කතා කරලා එකිනෙකා මේ වර්ෂ විසඳන්න යන්න එපා. ඒක ඍජුවෙන් අදාළ තැනටම යොමු කරවන්න කියලා. මේ විදියට හරි ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. එතකොට මේ සභාවේ සැකදුරු වෙනවා ඕන කෙනෙකුට තියෙනවා ප්‍රශ්න මතු කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පසුරු 1යි 2යි තිය දක්වා පරියන්ක භාවනාවේදී ස්ත්‍රී කෙනෙකු මට ඇඟිල්ලෙන් ඇනේ කොල කැබල්ලකින් මගේ කිහිල් කොල කැබල්ලක් මගේ කිහිලේ තිබම් ගැස්සී සිට ඒ කියව බැලුවා ඒ තිබුණා ස්වාමින් වහන්සේලා වැඳ ඇයි බණ කියන්නේ නැත්තේ කියා අසන්න කියා මම එම කොළ කැබැල්ල පැත්තකට අයින් කරා ධර්මශාලාවේ දෛනික කාලතරන් තිබෙනවා විශ්වෙන්දා ස්වාමීන් වහන්සේ අපිට කතා කරපු වෙලාවෙත් කිව්වා දවසක් කර දවසක් ප්‍රශ්න ඇසීම තිබෙන බව මම හිතනවා මේ තමයි සත්‍ය පිහිටීම කියා කරුණායන සීල දනාම පැහැදිලිද කරුණාවෙන් මෙය සිල්දාට පැහැදිලි කර දෙමින් ඉල්ලමි මෛත්‍රී සිතිනි මම හිතන්නේ මේ සිද්ධියයි අර සිද්ධියේ සමානකමක් තියෙනවා අදත් පිරිමියයි ඇවිල්ලා නැහැ ඒ කියන්නේ පැහැදිලිවම යාට මූලික දවසේ දීපු උපදේශ තේරුම් ගත්තේ නැති කතියක් පේන්න තියෙනවා මේ දවසක් කර දවසක් කමඨාන් සුද්ධ කිරීම සහ මේ ධර්ම සාකච්ඡා තියෙන බව ඉතින් ඒකට ප්‍රධානම මේක හේතුව මේ එක සංවිධායකයෙක් නැතිකම මේක ඔක්කොම ලියන මහත්තයා සංවිධානය කරලා කියන්නේ ලියන මහත්තයා වාඩි වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ගාල ලියලා ඇරියා වගේ. සංවිධායකෙක් ඉන්නවනම් ඒ කෙනා මෙවුවා කියලා දෙනවා අනිත් එක එක දවසක් කිව්වට හුඟ දෙනකොට මතක නැහැ. ඉතින් එතකොට අර වැරදි අදහසක් දිගේ යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට කරන්නේ අනිත් එක්කන අපහසුරපත් වෙනවා මෙයාට ඒක කියලා දෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් අහනවද සංවිධායකයට කියනවද කියලා මේ අර මූලික ගුරික් නැතිකමෙන් එන ප්‍රශ්න. කවදාද කමඨාන් සුද්ධ කරන්නේ කවදාද මේ ධර්ම සාකච්ඡා කරන්න කියන එක ධර්මදේශනා නම් දැන් ටික දහස් කරන්න පුරුදු වෙනවා. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න මම ඒ වෙලාවෙත් මතක් කරා කවුරු හරි බෝඩ් එකේ දාන්නේ කියලා ආවල් දවසේ කමඨාන් සුද්ධ කරනවා ආවල් දවසේ මේ ධර්ම සාකච්ඡා කරනවා කියන එක. ඒක නිසා මම ඉල්ලා හිටනවා මේ කාට හරි බෝඩ් එකේ ලියලා දාන්න අද අපේ ධර්ම සාකච්ඡා දවසේ හෙට මට ඉන්න වෙන්නේ මම කොළඹ යනවා. එතකොට හෙට තියෙන්නේ කමඨාන් සුද්ධ කිරිල්ල මම බලන්නම් ඒක මේ කමඨාන් සුද්ධ කිරිල්ලට යටිපහුව වෙන දවස පහුව වෙන දවස කොහොම හරි දවසක් අල්ලලා හරි ගස්සලා දෙන්න ඊට පස්සේ දින ටික දාලා මේ මේ දවස්වල ධර්ම සාකච්ඡා තියෙනවා මේ මේ දවස්වල ධර්ම මේ කමඨාන් සුද්ධ කරනවා කියන එක පොඩ්ඩක් කවුරු හරි සංවිධානයේ උදව් වෙනුවට අත්දීමට අතදීමට ඉදිරිපත් වෙච්ච කෙනෙක් ලිඛිතව තියන්න නැත්නම් මේ වගේ මේ එකිදික අතර සාකච්ඡාවල පටලවිලි ඇති වෙන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා ටික වේලාවක් එක දිගට කරගෙන යන විට හිත සමාධි තත්වයකට එනවා වගේ දැනෙනවා. නමුත් ආපසු හැරෙන විට ඒ තත්වය මග ඇරියයි. මේ වළක්වා ගන්න කෙසේදයි පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකෙන් එකක් හොඳක් තියෙනවා එකක් නරකක් තියෙනවා. සක්මන් භාවනාදී එක දිගට ඇවිදිනකොට යම් ප්‍රමාණික සිත සතියක් සමාධියක් එනවා. මෙන්න ඒක සෑහෙන දුරට ඇති කරගන්න ඇති කරන මම මෙතනින් පටන් ගත්තාම යා කෙලවරට යනකම් කොහොම හරි මේ සති සමාධි පවත්නවා කියලා ගියොත් මේ ගෙනියන සතිය කඩා ගන්න නැතුව Tamanට හැරෙන්න පුළුවන්ද කියන අභ්‍යාසය ගන්න පුළුවන්. නමුත් අර කරගෙන යනකොට ඇතිවෙන සතිය කරගෙන යනකොට ඇතිවෙන සමාධිය යම් මට්ටමට එනකන් හැරෙනකොට ගන්නවා. ඒ නිසා පළවෙනි වෙච්චෙන් කරන්න තියෙන්නේ ඒක දිගට යන වෙලාවේදී ඒකෙදී හැකිතාක් තුරට සති සමාධිය පවත්වාගෙන මට්ටමකට එන්න අරින්නවා. ඒක liverලා මම මේ මේ පැත්තට ගිනින සතිය හැරෙනකොට කඩා ගන්න නැති වෙන්න අදිෂ්ඨාන කරන නිසා මේ ලියුපෙකනට බලාපොරොත්තු තියන්න පුළුවන් සක්මනේදී මේ තව කාලයක් මේ විදිහට පුරුදු කරන්න. පුරුදු කරනකොට ඔය අමාරු අභ්‍යාසයට යන්න පුළුවන් එක වැදගත් පීවරක් වේවි සතිය පැවැත්වීමේ. බස් රථයක් කුලියටගෙන ඊටාම උනන්දුවෙන් කරුණාවෙන් අපට දාණය පිළිගන්න මෙම අහිංසක දායකයන්ට අපට කළගේ ගෞරවය අපගේ මේ භාවනා වැඩසටහනේ ලබා ගන්නා පින් අනුමෝදන් කිරීම පමණක්ද ඊට වැඩි වෙන තියෙනවා නම් කළ යුතුයි කළ හැකියි කියලා යෝජනා වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මේ පොතකුත් ලියලා තියෙනවා දායක පිරිසට අපි ගනුදෙනු කරනකොට ඒ අත්ව අපිට කරන මේ ධර්ම සංග්‍රහවට අපි කුමක් කළ යුතුද කියලා මේකේ අහලා තියෙනවා පින් අනුමෝදන් කිරීම පමණක්ද කියලා. ඒ වගේ මෙතනත් ඉන්නවා මං හිතන්නේ දාන දෙන අය. දාන දෙන පිරිස කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් අපි අහුව මොනවද වෙන්නේ ඉල්ලනවාද අපි මොනවාරි කියලා. දාන දෙන කෙනෙක් මීට වැඩි ඒගොල්ලන්ගේ දාණයට උනන්දු කරවීමක් වශයෙන් නැත්නම් ගෞරව කිරීමක් වශයෙන් බණ භාවනා කරන කෙනෙක්ගේ මොනවද දායකයෝ ඉල්ලන්නේ කියලා එතකොට නම් අපිට හිතන්න පුළුවන් ඒක අපි සපයාදීමෙන් පිළිතුරකට යන්න පුළුවන් කියලා ඉතින් මේ මේ දායකයන්ගේ පැත්තෙන් නම් එහෙම අපිට තාම සලකුණක් ඇවිල්ලා නැහැ. තියනවා කියලා හිතනවා. එහෙම දෙයක් නැහැ. ඒක නිසා අසුරුසනක් පමණක හෝ මෛත්‍රී භාවනා කරනවා නම් අපි වළඳන දාණයට ණය නැහැ කියන එකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නිසා පුළුවන් තරම් බලන්න වෙනදා නුරුස්නා ගති අකමැති ගති, කේන්ති ගති තියේදී සාධාරණ සාධාරණ මොන වුණත් අයවසලා කටයුතු කරනවා මම අනුන්ගේ හිතසෝ පිණිස කටයුතු කරනවා කියලා වෙන්දට වැඩිය ටිකක් තව මෛත්‍රියෙන් ලෝකයට කටයුතු කරනකොට අපි ඇත්තටම ඒ දායකයන් විතර නෙවෙයි ශාසනයටම නැත්තම් මානව වර්ගයාටම අපෙන් කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට වෙනවා. ඒ වගේම අපි ස්තුති කරලා කතා කරලා පිං කළත් නොකලත් කර්ම නිසා කර්මඵලය අනුව කියන නීතිය අනුව හොඳ දේ කරගෙනාට හොඳ ලැබෙනවා. ඒ නිසා තමන්ගේ භාවනා විශේෂයෙන් සතිය සතියෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා පුරනවා නම් ඊට වැඩි ඉතින් දෙන්න දෙයක් නැහැ. ඒකට කියනවා මේ නිසද්ද බණක් කියලා. තමන්ගේ වැඩේ කරනකොට අදාළ කෙනාට පිං සිද්ධ වෙනවා. සක්මන් භාවනා පිළිබඳව කාල වේලාව අනුව පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අපි මෙතෙක් කතා කරපු ප්‍රශ්න දෙකකත් මේකට තුඩු දෙන ප්‍රශ්න තිබුණා. ඒ නිසාද ධර්ම දේශනාදී බලාපොරොත්තු වෙන්න අපි මේක සාකච්ඡා කරමු. ඒ අපි අරගෙන තියෙන මහා චත්තාරික චත්තාරීසක සූත්‍රයේ ඊ ගාවට සඳහන් කරලා තිනවා මේ වීර්ය චෛතසිකය ගැන. ඉතී අවස්ථාවේදී අපිට නිින්ද යාම පිළිබඳව වීර්ය වඩා ගැනීම පිළිබඳව සක්මා භාවනා පිළිබඳව ටිකක් වෙලා ගන්න වෙනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නය කල්තබනවා. අපි හවස ධර්ම දේශනාවට ධර්ම දේශනාවෙන් පස්සේ සලකා බලමු. තවදුරටත් සක්මන ධර්ම දේශනාවේ කියවන ප්‍රවේශිත මදුව බන්දිව අවශ්‍යද කියලා මම උත්සාහ ගන්නම්. හැකි තරම් තොරතුරු සක්මන පිළිබඳව සවස ධර්ම දේශනාවට ඇතුල් කිරීමට. ගරු ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ කෙනෙකු නොවි ගීගේ විසීමෙන් රසිල් සමාදන් වීම අපට සුදුසුද මේනින් වංශය කෙනෙකු නොවි ගීගේ ගහට දස සීල කියලා එකක් තියෙනවා. ගහට දස සීලේ සමහරලාවට මේ ඉස සමහර තැන්වල පොහොය දවසට සමාදන් කරනවා. අපි මෙහෙනම් කරන්නේ උපෝසත අට්ඨාංග සීලේ සමාදන් කරවන්නේ මොකද මුදල් පරිහරණ ප්‍රශ්න නිසා. ඒ නිසා ගහට දස සීලයට යනවා නම් ඒක එහෙම දැඩි ලෙස කියන්න බෑ මුදල් පිළිබඳ අපේක්ෂාවකින් තොරව යන්න ඕනේ. මුදල් පරිහරණය කරමින් මුදල් පිළිබඳ අපේක්ෂාව ඇතුව තමන්ගේ නමින් නැත්නම් තමන්ට ආ කියලා දීපයක පිළිබඳව කැමැත්තක් හෝ තියෙනවා නම් ඒ මුදල් පිළිගත්තා වෙනවා. සාදීයය කියලා පුත්‍රජානසේ පාවිච්චි කරන්නේ පිළිගන්න මුදල් හා කමන්නේ තියලා යන්න කිව්වත් මුදල් පිළිගත්තා වෙනවා. එතකොට ඒ දසේ සමාදන් වෙලා ඒ ශිල්පදය හානි කරනවා. ඒක ඊට වැඩිය හොඳයි එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම මුදල් පරියන්නෙන් තොරව සම්පූර්ණයෙන්ම ගත කරන්න පුළුවන් නම්. ඒකට ඝහට දසීලි කියලා කියනවා. ඒකට මේ මෙහෙණින්නාංශ කෙනෙක් වෙන්නම අවශ්‍ය නැහැ. මෙහෙණින්නාංශ කෙනෙක් වුණත් උඟක් මෙහෙණින්නාංශලා මුදල් පරියන්නෙන් තොර වෙලත් නැහැ. ඒ නිසා බුරුමේ පොදුවේ ඔක්කොටම අටසේ සමාදන් කරලා තියෙන්නේ. මොකද මේ ඒ මේ නිනාසලගේ ජීවිතය හරි දුෂ්කරයි. ඉතින් ඒ නිසා මුදලුත් පරිහරණය කරේ නැත්නම් හුඟක් බඩගින්නේ හාමත් වෙනවා. ඒ නිසා ඇත්ත සල්ලි පාවිච්චි කරන්න අටසිල් සමාදන් කරන නිසා මේක පන්සිල්, අටසිල්, නවසිල්, දසසිල් විදියට ක්‍රමයෙන් ටික ටික කරගෙන යන්න කොයි එකවත් අපහසු නැහැ. හැබැයි සිල්පද තිබුණ පරියට ඔක්කොම අරගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. තමන්ට රකින්න පුළුවන් ප්‍රදේශේ, දරන්න පුළුවන් ප්‍රදේශේ තියාගෙන ඉන්න එක අවශ්‍ය වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි යෝගී ජීවිතයක් ගත කර භවනා යෝගී ජීවිතයක් ගත කර නැවත නිවෙස් වලට ගිය පසු දිගටම මෙම සිහි සතිය ප්‍රගුණ යුත්තේ කෙසේද? සුරාසනකුවන් සැමියෙකු සමග මෙම සතිය දිනු කළ යුත්තේ කෙසේද? සිත දෙස බලාගෙන සිටීමේදී වැල නොකැඩී වැල කියන වචනේ නලියවිලා නැහැ. නොකඩී එන සිතුවිලි ගොඩකි. එමෙ එක එක කර්මණක් කෙරේ ඇලී හෝ ගැටි කතන්දර ගොඩනගමින් යෑම සීයෙන් සිටමින් ආවම කරගත හැකි විය. නමුත් සිටවිලි වැල නොකඩී මෙලෙස ගලායේම සාමාන්‍ය සිතක ස්වභාවයද කරුණාකර පැහැදිලි කර දෙන්න. ඇත්තටම මේ ප්‍රශ්න මතුවෙන්නේ සතියෙන් ඉන්න උත්සාහ කරපු කෙනාට විතරයි. එනිසා ආසතියෙන් සාමාන්‍ය විදිහට ඉන්න ගියාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද මේ භාවනා යෝග විතර ජීවිතයකට යෑමෙන් අපි අනවශ්‍ය ප්‍රශ්න ටිකක් දාගත්තා වගේ තමයි පේන්නේ. සතිය පිටවන්න ගියාම වෙන්ද ගත කරන ජීවිතයත් ගත කරන්න බැරි ගතියක් තියෙනවා. නමුත් ඇත්තටම සතිය එහෙම සංකරතා ඇති කරන්නේ නමුත් මේ ප්‍රශ්නේ නගන්නේ හුදු හිතලුවකින් නෙවෙයි. අර මං කියුවා ඉංග්‍රීසියට පරිවර්තන කර පොතක රෂියන් භාෂාවෙන් මම හිතන්නේ ඉතින් ලියලා තියෙන්නේ. ඒකේ ලියලා තියෙනවා අපි අසතියෙන් ගත කරනකොට අපේ අසමාචාර හැඟුම් සදාචාරයෙන් යුත් යුත් නැතුව ඔහෙ පිටමන් කරනවා. කිසි වගවීමක් නැහැ නරක දේවල් කෙරෙනවා කියනවා හිතනවා ඉතින් ඒක ඉතින් පස්සේ පස්චාත්තාප වෙනවා. සතියට ගිය ගමන් ඒ සීමාවල් වැට කඩලු බැඳෙනවා. එතකොට ඇතුලේ විශාල ආවේග ප්‍රදේශයක් කොටු වෙන්න පටන් ගන්නවා. නැඟුම් හොඳ හරගන්න බැරුව වෙනවා සදාචාරාත්මකව අපි වැට කඩලු බඳිනවා නිකන් කැලේ හිටපු මීහරකෙක් ගෙනල්ලා ලණුවක බැඳා වගේ ගිරවෙක් ගෙනල්ලා කූඩුවකට දැම්මා වගේ ඒක ඇතුලේ උට හිර වෙනවා මෙන්න මේ හිරවීම නිසා ලකුණු හතරක් අපේ හිතට එන්න ඉඩ තියෙනවා එකක් වෙනතට වැඩිය නුරුස්නා ගතිය එනවා දෙක තමන්න දෙස් දෙන ගතියක් එනවා තුන අනුන්ට වැරදි අනුන්ගේ වැරදි පේන්න පටන් ගන්නවා හතර සියල්ල අංග සම්පූර්ණ අකුරට සිදුවී යුතුයි කියන පුහු මතයක් ඔලුවට එනවා. මෙන්න මේ හතර හරි ලස්සනයි. ඉස්සට වැඩි නුරුස්නා ගතියක් එනවා. සත්‍ය පිටවන්නේ කිය මනුස්සයාට ඉරිටබිලිටි කියලා කියනවා. මට මේක සද්ද කරන්න පටන් ගත්තානේ වෙනද සද්ද ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ සද්ද ප්‍රශ්නයක්. වෙනද හිතවිලි තියෙනවා දන්නෙත් නැහැ. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ හිතවිලි ප්‍රශ්නයක් කරනවා. වේදනාවල් ප්‍රශ්නකුත් නැහැ. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ වේදනා ප්‍රශ්නයක් කරනවා. නිදිමත ප්‍රශ්නයක්වත් නැහැ බාන කරන්න පටන් ගත්ත පස්සේ ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ වෙනදාට වැඩිය ඉරිටේෂන් එකක් එහෙම නැත්නම් මේ නුරුස්නා ගතියක් එනවා. එතකොට Tamanට Taman දෙස් දී ගන්න වැඩි මට මෙච්චරවත් මේක කරන්න බැරිද? ඇයි මේ මට මේ කරදර වෙන්නේ? ඇයි මේ භාවනා කරන මිනිස්සු මට නිසා මට අනිකට උදව් කරන්නේ නැති කියලා ඒ Tamanට දෙස් දෙන ගතිය වෙනදාට වැඩිය කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තරහ. එතකොට අනුන්ගේ වැරදි දකින්න පටන් ගන්නවා. එනිසා පොඩ්ඩක් කල්පනාව නැද්ද මෙච්චර මේ හද්ද කරන්නේ මේ භාවනා කරන බවක් දන්නේ නැද්ද? එහෙනම් තමයි මිනිසුන්ට පොඩ්ඩක් මේ මේ මේ භාවනා කරන මිනිස්සු වැඩියෙන් ගෞරව කරන්න තේරෙන්නේ නැද්ද කියලා අනුන්ගේ වැරදි වෙනවා. ඊට පස්සේ හිතනවා නෑ භාවනා මධ්‍යස්ථාංගච්ඡා මේක මෙහෙම වෙන්න ඕන. මෙහෙම වෙන එක වැරදි. කියලා හරියට පෙඩන්ටි කරන මෙන්න මේ ලකුණු හතර භාවනා නොකරන කෙනා අසත්පුරුෂයා වැරද්දක් විදියට දැක්කට භාවනාවට මහන්සි වෙන එකනා ගැප් ගත්ත මවක් ළමිෂියකට වැඩිය ගැබරක ගැනීමේදී දක්වන ඒ තල තුනකම වගේ මේ ලකුණු තුන දකින්න හොඳක් විදියට දිනුවක් විදියට. නමුත් ඒක ඒ තාලෙට කියලා දෙන්න. කියලා දුන්න නැත්නම් වෙන්නත් වෙඩි ප්‍රශ්න. ඉතින් මේවා ප්‍රසිද්ධිය සාකච්ඡා කරනකොට මේකේ හාස්‍යයක් තියෙනවා. භාවනා කරන මනසට වෙන්නත් වැඩිය කටුකොහලක් ජීවිතය කියන්නේ. කටුගයක් බවට පත් වෙනවා. නමුත් ඒ ඊත්‍ත්‍රි ගැම්ම කරතා ගැම්මකට ආධ්‍යාත්ම ගැම්මකට යණ්ඩයි මේ කසක වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඉක්මනට ප්‍රතිකාර කරන්න යන්න නරකයි. මේ මේක හැටි මෙහෙමයි කියලා ඒ සංක්‍රාන්ති වෙලාවේදී එහෙම සිද්ධ වෙන්න ආරින්න ඕනේ. හත දාන්න ගියොත් තිබුණට දෙඩි අවුල් වෙනවා. ඒ නිසා මේ ටික විපස්සනාවේදී එදිනදා ජීවිතේ සාකච්ඡාවට ගන්නවා. නිතර මතක් කරනවා විපස්සනා කරනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙනවා. පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා. කෝවේ දාලා උණු කරා වගේ මොනොද වෙනසක් වෙනවා. ඒකට ලෑස්ති වෙන සෙල්ලක්කාර ජීවිතයක් ඕන. ඔක්කොමලා සතුරු කළ කරන්න බෑ. තමන්ගේ රුචි අරුචිකම් ටිකව සතුරු කළ කරන්න බෑ. අන්න එකට ලෑස්ති වෙන ජීවිතය තමයි යෝගාවචර ජීවිතය කියන්නේ සබ්බ භ්‍රමචාරී ජීවිතය කියලා කියන්නේ සෙල්ලක්කාර ජීවිතයක් කියලා කියන්නේ. ඔක්කොමලා සතුරු කළ කරන්න බෑ. නමුත් මේ කැපකිරීම කරන්නේ නැතුව මේ පීම පණින්නත් බෑ. ඒක නිසා මේ සුරාසනක වෙන සැමියෙකු සමග මෙම සතිය දිනු කළ යුත්තේ කෙසේද? මේ බීමත් කෙනෙක් එක මම හිතුවා හරි ලේසි කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වanse මදේ ඉන්නේ අපි අප්‍රමාදේ. මදේ පමාදයට හේතු වෙන සුරා ගත්තට පස්සේ අප්‍රමාදේ ඉන්නේ කරන්න කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. එයත් අප්‍රමාද වෙන්න ගියොත් තමයි ඔයා මෙච්චර සිල්ලන්නේ මොකද මේ කරන්නේ කියලා ප්‍රශ්න කරන්නේ. හරි මංස බීල බුදිය ගන්නවා නම් රණ්ඩු කරනවා නම් ලෝක දෙකක්. ඒ නිසා ඒක එයාගේ පව් හෝ කරන වැරදි තමන්ගේ ඇගේ දාගත්තොත් එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එහෙම විය යුතුම නැහැ. ඒක නිසා සමාජලට මම දන්නේ මමත් ආශ්‍රය කරන බොඩ මිනිසු හරීම ජොලි జాතියක්. කිසි ගාණක් නැහැ මොනවා කිව්වත් hina වෙලා නිකන් ඉන්න ඔබ භාවනා කරන්නේ. භාවනා කරම ඔබට භාව නැහැ නම් භාව නැතුව නිකන් හිටපන්. ඒ බිම්මිනට ගණන් නැහැ. ඒ නිසා මේ මේ මිනිස්සුන්ට බෑ ඇඟිලි ගන්න කිව්වොත් එන් සියක් වෙනවා. නිසා යාගේ යාගේ වැඩේට යාර කරගන්න ඇරලා අපි මේ උදව් කරනවා නෙවෙයි යාගේ වැඩේ තමන්ගේ වැඩක් බලාගන්න එකයි තියෙන්නේ. ඒක නිසා මේ භාවනා කරන තමන් තුල මම දන්න කීප දෙනෙක් ඉන්නවා දරුවන්ට වෛර කරනවා. තමන්ගේම දරුවන්ට මේ ටෙලිවිෂන් එක දානවා කියලා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඉස්සර ප්‍රශ්න නෑ. යාම ටෙලිවිෂන් එක දාන. දැන් භාවනා කරන දරුවා රේඩියෝ එක දානවා, ටෙලිවිෂන් දානවා, හයියෙන් කතා කරනවා කියලා දරුවන්ට වෛර කරනවා. ඉතින් තේතු ගන්නලා දුන්නොත් දැන් උඹයි වරද්දාගත්තේ, උඹටයි වැරදිලා තියෙන්නේ කියලා පිළිගන්න කැමති වෙනවා. නැත්නම් ගෙදර මනුස්සත් එක්ක රණ්ඩු වෙනවා, තාල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු කරනවා. භාවනා කරනවා කියලා කියන්නේ එහෙම දුක වැඩි වෙන එකක් නෙවෙයි. ඒ නිසා විපස්සනායි දැනගන්න ඕනේ. හැම දෙයකටම වෙලාවක් තියෙනවා කලාවක් තියෙනවා වෙලාව කලාව දන්න තු කෙරුවොත් අර වගේ පිටපොට යෑම සිද්ධ වෙනවා ඒ නිසා ඒකෙදි මේ භාවනා කරන අය අතර මේක විහිළුවක් වුණාට භාවනා නොකරන කෙනත් එක්ක දික්ක සාදනඩුවක් එතකොට ගැටුමක් එනවා නිසා සාකච්ඡා කරලා පුළුවන් තරම් එවුවා මේ මේ හරහා යන්නේ නැතුව කිසි කෙනෙකුට ගොඩ එන්න බැරි බව තේරුම් ගන්න ඕනේ අනිත් එක මේ හිතවිලි එන එක ගැන මම නිල්ල බින්න වෙලාවේදී ඒ ගොඩින් මහත්තයාට කියහම මේක කිව්වහම කියන්නේ භාවනා කරන කෙනාට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි හිත හිතවිලි වල බේරන්න බැරි එකක් කියලා තේරුම් ගන්න. භාවනා නොකරන එකට ඒක ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන එක නම් තේරෙන පටන් ගන්න ගන්න ඇත් දෙක වහපු ගමන් මේ හිතවිලි කඩාන එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාවේ පළවෙනිම උත් හොඳ උත් ප්‍රතිඵලය තමයි හිත කියන එක කිලෝරක් නැතුව හිතවිලි හිතන එකක් කියන එක තේරුම් ගන්න එක. ඒකට වෛර කරන්න ගත්තොත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් පේනවා මේ හිත මගේ ආණ්ඩු මට්ටුව යටතේ නෙවෙයි තියෙන්නේ. මට පාලනය කරගන්න බෑ අනාත්මයි කියන. නමුත් අපි ඒක පිළිගන්න කැමති නැහැ. සත්‍ය ඒක වුණත් අපි පිළිගන්න කැමති නැහැ. ඇඟත් භාවනා කරන යනකොට ඒවක් කරන්න ගන්න. ඇඟත් අපිට ඕන විදිහට පාත්තන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් කරනවා භාවනා කරන මේක මෙහෙම වෙන්න ඕනයි කියලා එම් පැහැදිලිව තියෙන්නේ මේ මනුස්සයයි භාවනා කරිට කරලා නැති නිසායි මේ අනුන්ට මෙහෙම විය යුතුයි කියලා හිතන්නේ. මේ කය හෝ මේ හිත යම් ප්‍රමාණික සදාචාරාත්මක ගතියක් තියෙන්න උනාට ඒ භාවනාවට ගියාට පස්සේ පාලනයෙන් තොර වෙනවා. යම් යම් ප්‍රමාණවලට. ඉතින් ඒකට පිළියම් කෙරුවොත් භාවනාව කැඩෙනවා. පිළියම් නොකරත් බෑ. ආහන ඔය දෙක අතරමැද තේරුම් ගැනීමේදී භාවනාව හරිනම් සත්‍ය එක දිගට යනවනම් අපේ හිතේ අසම්පජාන මනෝ සංස්කාර සහ කයේ අසම්පජාන කාය සංස්කාර වගයක් ඇති වෙනවා. ඇති වෙනවයි කියලා කියන්නෙම හිත මොකේකට හරි යෝග වෙලයි කියලා. යෝග වෙලා නැත්නම් Tamanට ඕන ඉරියව පවත්වන්න පුළුවන්. Tamanට ඕන විදිහට හිත පවත්වන්න පුළුවන්. යෝග වෙච්ච ගමන් හිත මොකද්දෝ කයත් මොකද්දෝ ක්‍රමයකට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක භාවනා කරපු එකනා අනුකම්පාවේ ඉවසිල්ලෙන් කටයුතු කරනවා නැති එකනා අර කියන විදිහට අකුරට රූලට නීතියට වැඩ කිරීමේ ක්‍රමයට ගිහිල්ලා අවුල් කර ගැනීම තමයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රූපේ දේශ පටවියාපෝ තේජෝ වායෝ ලෙස වෙන් කර බැලුවද? නාමේ දේශ කෙලෙස වෙන් වෙන් වෙන් වෙන බැලිය යුතු පැහැදිලි කර දෙන්න. නාමේ තියෙන වේදනා සංඥා සංඛාර කියලා විඥාන කියලා හතරකට කඩනවා. නාම කොටස් වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ නාම කොටස් හතර. ඉතින් ඒක නිසා ඉස්සල්ලා ඒවා රූප නෙවෙන බව තේරුම් අරගෙන ඒ රූප ඇතුලේ නාම ඇතුලේ මේ වගේ විඳීම් ශේස්ත්‍රය දැනීම් ශේස්ත්‍රය එන්ට හැඳිනීම් ශේස්ත්‍රය සසකස් කිරීම ශේස්ත්‍රය කියලා ශේස්ත්‍ර තුනක් ගන්නවා. ඒකට පිටිපස්සේ තමයි හිත තියෙන්නේ. හිතේ චෛතසික ටික තමයි විදිහට වෙන් කරලා පෙන්වන්නේ. ප්‍රඥාප්ති යන වචනේ අර්ථය කරුණාකර තේරුම් කර දෙන්න සම්මුතිය. එකතු වෙලා අපි සම්මුතියක් ගන්න එකට ප්‍රඥප්ති කියන වචනේ කියනවා. පරමාර්ථ කියන එකේ විරුද්ධ පදයක් විදිහට සලකනවා. ප්‍රඥප්ති කියලා කියන්නේ කට්ටිය එකතු වෙලා අපි මේකට මෙහෙම කියමු කියලා ගන්න සම්මුතියට ප්‍රඥප්ති කියලා කියනවා. පනවන ලද්ද කියන එකයි කියන්නේ. මීට පෙර නිසන වනේ භාවනා වැඩමුළුවට සහභාගී වී නැති යෝගීන් පැමිණෙන විට කමඨාන සුද්ධ කිරීමේදී කිව යුතු පිළිවෙල ගැන පත්‍රිකාවක් බෙදා දෙන්නා සුචයිසිතමි. ගිය වසරේ පැවති ජාත්‍යන්තර භාවනා වැඩමුළුවේදී ඉංග්‍රීසියෙන් පත්‍රිකාව එසේ සකස් කර තිබුණ නිසා හුඟක් පහසු වුණා. ඇත්තට මේ වගේ මේ ඒ කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාවට ස්තුති කරන පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් කියනවා ඒ කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාව ඒකාන්ත විපස්සනා විතර මේ දියුණු කරන්නේ විපස්සනාට යොමු කරපු එකක් ඒක නිසා ඒක දීමෙන් පිරිස අනවශ්‍ය විදියට විපස්සනාට තල්ලු කරනවා කියලා. ඉතින් ඒ නිසා මේක හොඳ නරක දෙකම තියෙනවා. මම කරන්නේ ගොඩක් වෙලාවට මේ සාකච්ඡානුග්‍රහිතය කියන ශීර්ෂය යටතේ බණ කියනකොට සම්බන්ධ කරලා දෙනවා. ඒ පොතක් මම යනකොට හැම එකනටම එක එක ගිනියන්න දෙන්නම්. නමුත් ඒක මතක තියාගන්න ඒක ඒකාන්තයෙන් විපස්සනා පදනමකින් ආපු කමඨාන් සුද්ධ කිරීමේ උපදේශ. මෙතනත් ඉන්නවා සෑහෙන පිරිසක්. නමුත් මෙතනත් ඉන්නවා ඒ වගේම ඒක ඒක වැඩක් වෙන්නේ නැති සමතේ පැත්තට යන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා ඔක්කොට මේක පත්‍රිකාවක් දුන්නොත් ඔක්කොමලා හැම පැට හැම වාහනයකම ඩීසල්ම දාලා දුවන්න හදනවා. පෙට්‍රල් වාහනයකට වැඩිලා ඩීසල් දැම්මොත් ඩීකාබනයිස් කරන්න වෙනවා. මල අවුලක් වෙනවා. ඒ නිසා පෙට්‍රල් වලට පෙට්‍රල් දාන්න ඕන, ඩීසල් වලට ඩීසල් දාන්න ඕන නිසා ටැංකි දෙක තියලා කැමැති එක ගහගනින් කියලා දුන්නාට පස්සේ ඔක්කොටම එන කට්ටිය පොලිම ඩීසල් ගහන කිව්වොත් මොකද වෙන්නේ? පෙට්‍රල් කාර්යයක් කියාවේ මේ කට්ටිය දන්න නිසා නේ ගැව්වේ. ඔන්න තිල්ලුවා, ඔන්න ගැව්වා, ඔන්න දැන් එන්ජින් එක හිර වෙනවා. එනිසා කම්ටාන්සුද්දක ඊට වැදගත් දෙයක්. නමුත් ඒක සඳහා ලියවිච්ච පත්‍රිකාව ඒක පක්ෂග්‍රාහී විපස්සනාවට නැඹුරුයි. ඒ නිසා ඒක මේ සියලු දෙනාට පැටවීම හොඳ නැහැ. නමුත් ඒ ඒ පොත නැවත අපි අච්චු ගැස්සුවා මේ ළඟදී. ඒ නිසා හැම කෙනෙකුටම මේ මට අන්තිම දවසේ නට පොඩි නෝට් එකක් දාලා තියන්න නැත්නම් පොඩි සාංශර මතක් කරලා තියන්න. එතකොට මට පුළුවන් හැම කෙනාට මේකේ පිටපත ගන්න දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊතාදිෂ්ඨාන යුතුව මේ වැඩසටහන සම්බන්ධ වූ මා භාවනාවට ආධුනිකෙක් මි. අද අපේ වැඩසටහනේ තුන්වෙනි දවසවත් තාම මට විනාඩි 5ක්වත් හිත එක තැනක තබා ගැනීමට නොහැකුණෙමි. භාවනාවට වාඩි වෙලේ පටන් නොඑක් දේ හිතට ගලාගෙන එයි. නොඑක් රූප පෙනේ. නමුත් මගේ උත්සාහය තාමන පවතී. හිත එක තැන තබාගෙන භාවනාවට පහසු මගක් පහදා දෙන මේ ඊතා බගවත්තු ඉල්ලා සිටිමි. මේක ඊතාමත් අවංක ඊතාමත් ප්‍රකෘති ප්‍රකාශනයක්. ඉතින් අඩු ගන්න මේ භාවනාවට වාඩි වෙච්ච නිසා තමයි දැන් දන්නේ විනාඩි 5ක්වත් එක තැනක තියන්න බෑ කියලා. ගෙදර ගියාම කියන්නේ දරුවන්ටත් කියලා දෙ කරපන්. හිතුවා. ඔහම හිටපු ගමන් හිටපන් කියලා අපි අතරවට කරනවා. දැන් ආවට බස වෙනවා කියන අම්මටත් බෑ තාත්තටත් බෑ ඒක තැනක හිත තියා. හැබැයි දරුවන්ට කෙවිතක් අරන් කියන හිතු කියන තැන හිතු. කටේ තියෙන හරිවන්දන් එද්ද බල්ලෙන් බහිනවෝ කියන්නේ ඔකට තමයි. මේකට සන්තෝෂ වෙන්න ඕන. මේ වයසේදී හරි තේරුම් ගත්තා නම් මට ඕන වුණාට මේක තියන්න බෑ. ඒක කාගෙත් ඇති. මේ ලියන්නේත් ඒක දන නිසානේ. නිසා ප්‍රධාන වාසියක් ලැබිච්ච කෙනෙක් මෙලියන්නේ. හිත නතර කෙරුවට පස්සේ දෝරේ හිතවිලි ගලන එක ලස්සනට කියවෙනවා මහදන මුත්තගේ කතාව. මහදන මුත්තගේ කතාවෙන් එකකින් පළුවයි කියවෙන්නේ. මහදන මුත්තා මේ පොල් බෑ මොණයි ඉදිකටු පැංචයි රබ්බඩ අයියයි ඔන්නම කට්ටියනේ ගංගේ ගොඩ වෙන්න ආන්දානවා. ගඟේ උඩට ගිහිල්ලා කකුල තිබ්බ ගමන් ගඟ ඇවිල්ලා ගහනවා කකුලට. මහදන මුත්තා කියනවා ගඟට කේන්ති කියලා යන්නේ බුදියා ගන්නකම් හිටපන් බුදියා ගත්තට පස්සේ ගොඩ වෙන්න පුළුවන් කියලා. ඉතින් රෑ වෙනකම් කට්ටි ඉන්නවා මේ ගඟ බුදිනකම්. මොකද නැත්තම් කකුල තිබ්බ ගමන් ගහනවා. නැත්තම් නෑ. ඉතින් පාන්දර වෙනකන් ඉන්නවා ගඟ බුදිද කියලා බලන්න එක්කෙනෙක් ගිහිල්ලා බවිලා කරන ඇඟිල්ල ගැහුවොත් කැළඹෙනවා තාම. කකුල තිබ්බ ගමන් කකුලට ගහනවා. උදේ වෙනකම් බලාගෙන බලනවා ගඟ නිදි නැහැ. හැබැයි පැත්තකට ලයිනොට බුදි වාගේ. අත තිබ්බ ගමන් කකුල තිබ්බ ගමන් කැළඹෙනවා. ඒ වගේ තමයි මේ භාවනාවටත් මේ හිතට කරබයි භාවනා නොකර නිතාකල් මේක කිසි හිතවිල්ලක් දන්නේ නැහැ. භාවනා කරන්න ගිය ගමන් ගඟ කැළඹෙනවා. බුදියන් හිටපු ගඟ කැළඹෙනවා. මහතන මුත්තගේ ඒ රබ්බඩයියා ගිහිල්ලා බලනවා කකුල දාලා බලනවා කකුල දානකොට ගඟ කැළඹෙනවා. ඒ වගේ තමයි මේ ප්‍රවාහය කාමයට යෙදිලා ඉන්නා තාක්කල් බොහෝම කීකරු ගතියක් පෙන්වනවා. ඒ කීකර නෑ හැබැයි. පිළික හැදෙන්නේ ඕකෙන් තමයි. බ්ලඩ් ප්‍රෙෂර් එන්නේ ඕකෙන් තමයි. heart attack එන්නේ ඕකෙන් තමයි. භාවනාවට ගිහිල්ලා අරමුණක් දාපු ගමන් සම්පූර්ණ කැළඹිල්ලක් ඒක කියනවා ගඟක් හරස්කරනද බැම්මක් ගහනද ඉස්සර වෙලා වැලි කොට්ට වලින් බැම්මක් ගහන. ගඟ පොඩ්ඩක් හසුරුව ගන්න ඕනේ නැත්තම් මේ කොන්ක්‍රීට් එක බැස්ස ගන්න බෑනේ. ගඟ කොච්චර කැළඹෙනවද කියනවාට වැලි කොටත් ගලවගෙන විසිකරන යන තරමට වරෙන් බුදියාගෙන හිටපු ගඟ කැළඹෙන්න පටන් ගන්නවා හරස් කොටයක් දාපු ගම. ඒ නිසා ගඟක මේ මේ බැම්මක් ගහනවා කියන එක ලේසි නෑ. කරවනේ ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් ආපු ගමන් හරස් වෙන්න ගිය ගමන් ගන්න. මේ වගේ තමයි අපේ හිතත් අපිට පේන්නේ සාන්ත දාන්ත තීන්තු කූඩුව වගේ තියෙනවා. අරමුණක් දාපු ගමන් කැළඹෙනවා. මේක ඉගෙන ගත්තා නම් දවල් එළියේ සන්තෝෂයෙන් මේක කාගෙත් ඇති. කවුරුත් හිතන්න එපා අනික් කට්ටිය මේ මට වැඩි ලේසි බස් එක යනවා මට මේ අන්තිම බස් එක හම්බෙලා තියෙන්නේ මගේ බස් එකේ විතරයි මේ රීතිවිලි එන්නේ කියලා එහෙම එකක් ඇත්ත නැහැ නිසා මම කියන මේ භාවනා කරන එක නා විශේෂ වචනයක් ලියලා තියෙනවා මම ඒකට ඊටාම සතුටු වෙනවා ඒ මොකද්ද නමුත් මගේ උත්සාහය තම පවතී එච්චර යෝගාවචර කියන්නේ ඔන්න ඔච්චරයි. මේ මෙච්චර හිතවිලි එද්දි, මෙච්චර නිින්ද යද්දි, මෙච්චර මේ වේදනාව එද්දි ප්‍රයත්නේ අතාරින්නේ. කවදා හරි උඹ බිම දානවා, උඹ යට කරනවා කියලා හිතවිලි වරෙන් මම භාවනා කරනවා. නිදිමත වරෙන් මම භාවනා කරනවා. වේදනාව වරෙන් මම භාවනා කරනවා ගියාට පස්සේ තමයි ඉතින් මේක හිතනද ලෙඩ වෙලා වයසට ගිහිලා මේ මර ඇඳේ කරන්න බෑනේ. උතර හයියති තියෙනවා මේකට ඔරොට්ටු වෙලා උරුට්ටු වෙලා බලන්න ඕන. බලලා යට කරවත්තොත් නම් ලෙඩ වෙනකොට උනත් උත්තරයක් තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ පමා වෙන්නේ නැතුව ඒක කරන්න කියලා පහසු මගක් නැහැ. මේකට පහසු මගක් නැහැ. නමුත් මගේ මෝඩකමට දන්නේ මට කියන්න පුළුවන් මේ ඔක්කොම හුඟක් අඩුයි සක්මණේ. සක්මන් භාවනාදී මේ කියන ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් සක්මන් කරන්න. සක්මන් කරලාවිල වාඩි වෙන්න. එතකොට භාවනා පිළිබඳ හැකි සංඥාව ගොඩාක් එන්න පටන් ගන්නවා. මා පෘථිවියත්තේද හොඳින් නැටෙන්නේද බඩේ පිම්බීම හැකිලිම සෙස බැලීමයි. ඒදී භාවනා අරමුණුද නොතේරි. කිසිත් නොතේරන අවසරපත් වේ මේදී කෙසේ සිටිය යුතුද? ඒ කියන්නේ පිම්බීම හැකිලිම ගැන හැඟීමක්වත් නැහැ කියලා. මොකද පිම්බීම හැකිලිම භාවනාදී කියන මොනම දෙයක්වත් හිතන්න එපයි කියලා. පිම්බිම හැකිල දැනුණත් නොදැනුණත් හිතනවා කියන්නේ භාවනට වස. භාවනට යනාතේ යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට අර කියන විදියට අරමුණ නොතේරි යන වෙලාවට එනකොට උඳ අවදිමාවකේ අවදි භාවකෙන් බලා ඉන්නවා. ඇර මොනම දෙයක් හිතන්නේ නැහැ. හිතනවා කියලා කියන්නේ අර පෑදි මේ මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරන එක. මෙහි මම යන්න ගන්න එකයි තියෙන්නේ. සක්මන් භාවනා කරන විට පාදයන්ගේ චලනය ලෙස බලා සිටීමේදී පාදයක් ලෙස නොව තද බරින් යුතු පඨවි ධාතුන්ගේ චලනයක්ද ඒ දෙස බලා සිටින වැටෙන සිතද වෙන වෙනම පෙනෙන විට කෙසේ බැලිය යුතුද මේක මේ කෙසේ බැලිය යුතුද ওই බැලිලා තමයි බලන්න තියෙන්නේ මේදී පාදයේ ඉදිරියට චලනය කළ යුතු ලෙස නොව එසවීම ඉදිරියට ගෙන යාම තැබීම ලෙස බලා සිටින හිතකි ඉතින් මේක නැවත නැවතත් කරන්නේ කරනකොට ඒ ධාතු ගුණ චිත්ත නියාමයේ අනුව මේ කටයුත්ත සිද්ධ වෙනවා තමන් පිට කෙනෙක් බලනවා. තමන්ම සක්මන් කරද්දී පිට කෙනෙක් බලන්න ආසේ බැලීම තමයි මේ මේක කෙසේ බැලිය යුතුද කියන එකට දෙන්න තියෙන උත්තරේ මම යනවා මම බලනවා කියන හැඟීමකින් නෙවෙයි. තමන්ම සක්මන් කරද්දී තමන්ම පිට කෙනෙක් විදිහට බලන බැල්මට ගියාම සක්මන ඉබේ කරන දෙයක්. එහෙම නැත්නම් මේ වෙන දෘෂ්ටි කෝණයකින් බලන බැල්මක් එනවා. ඒක හරි මේ අවදි කරන සුළුයි. ආනාපාන සමාධියේදී බොහෝ වේලාවක් සිටන විට හිතේ සතුටක් ඇතිව පැහැදිලි නිල් අහස බඳු හිස් ආලෝකයක් දුරියට බොහෝ වෙලා ඒ දෙස බලා සිටීමෙන් භාවනාවට අවඩක් වෙයිද හිත පිටතට දාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනස ඉල්ලමි ඉතින් Tamanට තේරෙනවා නම් ඒ පැහැදිලි හිස් ආලෝකයට කලිනුත් ආනාපාන සතිය ඒකෙන් නැගිටතර පස්සෙත් ආනාපාන සතිය කියලා හානියක් වෙන්නේ නමුත් මේක ඇතුළේදී හිතවිලි වලින් බාධා වෙනවා නම් එහෙම නැත්නම් මේ එකලාශයක් උදේකලා බවක් නැත්නම් කාලේ නාස්ති වීමක් වෙනවා ඒ තව වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා හොඳට බලන්න හේයිසා ලෝකෙට යන්නෙත් ආනාපානිය ආරහණං ඒකෙන් නැගිටලා පස්සෙත් එන්නේ ආනාපානෙටන හානියක් වෙන්නේ වැඩි වෙලාවක් ඉඳ ඉඳ කෙලස් නැති හිතක් නික්ලේශී හිතක් අවබෝධ කරගන්න පුළුවන් වෙන එක තමයි වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි හුස්ම රැල්ල හොඳින්ම අවබෝධ වෙනකොට එහි ඇති වෙනස්කම්ද පේනවා. ඒ වගේම එයත් රූපයක් බව මතක් වෙනවා. ඒ හුස්මේ වේදනා සංඥා සංකාර විඥාන ඇති බව ගලපලා හොඳින් බලන්න හිතෙනවා. ඒ හුස්ම රැල්ල නාම රූපයක් බව දකිනවා. ඒකම දැනගන්නවා. මේ හුස්ම රැල්ල අනිත්‍ය තත්වයට පත් වෙන හැටි දකිනවා. ඒ හුස්ම රැල්ල ඇති වුණා නැවත ඒක ඒක හෝ තව එකක් එනවා යනවා දකිනවා. හිතට එන හිතවිලිත් ඒ වගේම නේද කියලා හිතනවා. පවත්තන විඥානයත් මායාකාර බවක් රැවටිමක් කරන්න අපිව මෙහෙවන බවක් දැනන මේ විදිහට හිතන්නේ නැතුව හුස්ම රැල්ලට එන යන දිහා විතරක් බලන් ඉන්න උත්සාහ කරනකොට සමහර වෙලාවට හිත පිට යනවා. නැත්නම් හිත අලස වෙනවා. මා කෙරේ අනුකම්පා කර උපදේශ ආයදිමි. මේක මේ ප්‍රත්‍යක්ෂ ඥානයේ සහ චින්තාමේ ඥාන අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්. ප්‍රත්‍යක්ෂ ඥානය අනුව යම් කිසි වෙලාවකට අපි ඇති හැටිය දැක්කනම් ඒත් එක්කම චින්තාමය ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන තර්ක ඥාන ඒකට අර්ථකතන දෙන්න පටන් ගන්නවා මේක මේක වෙන්න ඇති අරක මේක වෙන්න ඇති කියලා. ඉතින් ඒක කළ යුත්තක්ද නොකළ යුත්තක්ද කියන එක අතීර්ණයක් නතර කරලා තියෙනවා. ප්‍රත්‍යක්ෂයක් යනවත් එක්කම අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ බහුසුත ඥාන අනුව බහුසුත භාවයේ අනුව ඒ චින්තාමය ඥාන වගේක් වැඩ කරනවා. හැබැයි ඒක ඉස්සර වෙන්න දෙන්න එපා. ඒක ප්‍රත්‍යක්ෂයේ පිටිපස්සේ යන තාකල් හරි කියනවා. වලක්කපු ගමන් අර විදිහට හිත අලස වෙලා නිින්දට වැටෙනවා. එනිසා ඒක යට කරන්න එපා. නමුත් ප්‍රත්‍යක්ෂයේ ඉක්මන් කරගෙන චින්තාමය ඥාන වලට ඉස්සර වෙන්න දෙන්න එපයි කියනවා. ඒ බවට යෝගාවචරය සැලකිලිමත් වෙන්න ඕනේ අරමුණ මෙනෙහි කිරීමෙන් අරමුණ නැවත නැවත හිත යෙදීමේ චින්තාමය ඥාන අනුගාමිකයන් වශයෙන් ආවට කමක් නැහැ. පෙර ගමන් කරු වෙන්න දෙන්න එපයි කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී ආස්වාද ප්‍රසවාස දැනීම සීමී ගොස් සිත රූපේ සමගද සම්බන්ධේ නැතුව සිතට වෙනස් බාහිර අරමුණු එන්නේත් නැතුව භාවනා අරමුණෙත් නැති වෙන අවස්ථාවේ ශරීරයේ ගැස්සීමක්ද ක්ලාන්ත වේවි යන බියක්ද හට ගැනීම මේ පහදා දෙන්නේ මේ පහත අදින එක නෙමෙයි තියෙන්නේ. ඒකෝට තමයි දිතුන් සැරයක් දන්නවනම් ඒ ගැස්සෙන ගතිය එනතන් ඒ අන්දමන්ද ක්ලාන්ත ගතිය සහ බිය මෙනෙහි කරන්න කියනවා. ඒ බය කියන්නේ නාම ධර්මයක් අර තමන්ගේ තිබුණු අනන්‍යතාවය දුරු වෙලා දිය වෙලා යනකොට බයක් ඇති වෙනවා. ඉතින් ඒකට බය බය වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ක්ලාන්ත ගතියක් එනවනම් ඒකත් අනිශ්චිතතාවයේ හරහා එන එකක් මෙනෙහි කරන්න කියනවා. ගැස්මක් එනවනම් බාධායින මෙනෙහි කරන්න කියනවා. ඒකට ඒකට මේ ලෑස්ති වෙලා යන එක තමයි. ලෑස්ති වෙලා මෙනෙහි කරන එක තමයි කරන්න තියෙන්නේ. සක්මන් භාවනාදී හොඳින් පියවර වැටි ගිය පසු සක්මනේදී ආස්වාද ප්‍රසවාසයේ හොඳින් වැටහි යන්න පටන් ගන්න පසු ඊළඟ පියවර පහදා දෙන්න. ආනාපාන සති භාවනාව සමා වෙන්නේ සක්මන් භාවනා කරනකොට ආනාපාන සතිය වැටුණත් පිම්බි මෑකිලින් වැටුණත් Taman දිගටම සක්මන දිගේම තමයි යන්නේ. අර වාසියට තියාගන්න නමුත් මේ බීවර තැබීමෙන් ඉවතට හිත යන්න දෙන්න එපා. පුළුවන් තරම් ආසත් ප්‍රසවාස වෙන්නේ නැති කරන්නවක්වත් මේ මකා දමන්නත් උත්සාහ කරන්න ඕනේ. Taman බලන්න ඕනේ ආසස් ප්‍රසවාසයේදීම දිගටම මේ වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න. Taman හොඳට වම දකුණ මෙනෙහි වෙද්දී ආනාපානෙත් වැටහිලා හොඳට හිත විස්්‍රාම වෙනවනම් වම ඔසවනවා තබනවා දකුණ ඔසවනවා තබනවා කියලා පියවරකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වම ඊගාව පියවර වශයෙන් වම ඔසවනවා තබනවා යවනවා යවනවා තබනවා දකුණත් ඔසවනවා යවනවා තබනවා කියලා පියවර ගන්න වෙනස් කරන්න පුළුවන් අර ආනාපානෙ මත උනාට ඒක දිගේ ඉච්චරම උදම්මනන්ට අනේක සක්මනට කරන උදව් උපකාරයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ තෙරේසා මෑණියන් ඉන්දියාවේ දුපතුන්ට විශාල සේවයක් කළාය. ඇයි සේවය දිව්‍යන් වහන්සේ වෙනුවෙන් කළ නිසා මේ මිත්‍යා දෘෂ්ටියට අයිතිද? දිව්‍යන් වෙනුවෙන් සේවය කරන අයගේ කර්මය දුර්වලද? ඇත්තටම අපි දිව්‍යන් වෙනුවෙන් සේවය කරන අයගේ කර්මේ සහ කර්මඵලය ගැන කතා කරලා ඒ ඇත්තෝ කර්මේ සහ කර්මඵලය අදහන්නේ නැහැ. ඉතින් එතකොට කොහොමද අපි මේක මේකේ කෙලවරක් කරන්නේ? මේ වැඩ කරන අය කර්මේශා කර්මවල අදහන මේ අපි මේ ඒගොල්ලන්ගේ කොන්තරත් අරගෙන අපි මේ නඩු විසඳන්න හදන්නේ. මේක තෙරේසා මෑණියන්ට ප්‍රශ්නයක් නෑ මේ අපේ මෑණිවරුන්ට තමයි ප්‍රශ්නේ. කියන්නේ මොනම මොනම ධර්මයක් ඉගෙන ගත්තත් ඒක තමන්ගේ වාසියට ගන්න හැටි දන්නේ අහල පහල ගෙවල් වල කිරන්න බලන්න පටන් ගන්නවා. ආරයා කොහොමද? මෙයා කොහොමද? එයා කර්ම රැස් කරනකොට මේක තමයි කියන්නේ වඳුරට දැලිපිය අහුනා වගේ කපා ගන්න. ඒ නිසා තෙරේසා මෑණියන් තියෙන ප්‍රධාන චෝදනාව තමයි දුප්පත්කම වාසියක් කරගෙන අහිංසක දරුවෝ දේවදා දේවදා දෙයියන්ට පටවවයි කියන්නේ. දරුවා ඉපදෙන්නත් ඉස්සලා ගිහිල්ලා එකතු කරගෙන ඇවිල්ලා අනිවාර්යෙන් බෞතිස්ම කරනවා. බෞතිස්ම කරලා ආගමට අයිති නිසා කතෝලික සභාව විශාල වශයෙන් උනන්දු කෙරුවා. මොකද ඉන්දියාවේ හරි ලේසියෙන් කතෝලික ආගම පතරෙව්වා. එයා නෙවෙයි ඉස්සර උනේ. ඒ නිසා කෙරුවේ සාහසික අපරාධයක් කියලා නොදන්නුවත් නොදන්න දරුවන්ගේ අහිංසකම් ප්‍රයෝජන නැරගෙන අනවශ්‍ය දේව ධර්මයක් ඔළුවට දාන්න කටයුතු කරපු කෙනෙක් විදියට අනික් අය බයි. ඉතින් දෙපැත්තෙම බලනකොට අපිට දීනුත් නැහැ අරහිනුත් නැහැ. තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය ගැන තමන්ගේ සම්මා දිට්ඨිය ගැන කල්පනා කරන්න අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. අනුන්ගේ ගන්සබා බිස්නස් නතර කරලා ඒ තමන්ගේ ගැන තමයි දරන්නේ. අපි නිදර්ශන වශයෙන් ගත්තට කමන්නේ. අනිත් එක මේ වගේ ප්‍රසිද්ධත්වය ගැන කතා කරන්න ගියාම අපිත් නිකන් අනවශ්‍ය මේ විවෘත වීම වලට වෙනවා. අවශ්‍ය නැහැ. නමුත් ලෝකෙදී ආ බලන්න ඕනේ සමාජික, දේශපාලන, ආර්ථික පැති අමතක කරන්නේ නැතුව. ඔක්කොම මේ මිෂනාරි වැඩ ඒ මිෂනාරි වැඩ කොයි එක කරත් ඒ මෑතකදී හිටපු බටහිර බටහිර චින්තනය පිළිබඳ ලියපු බර්ටන් රසල් එයා කියලා තිනවා ඒ හතර හය හතර තේරෙන්න ඉස්සෙල්ලා ඌ දෙයියන්ට කැප කරලා ඊට පස්සේ වෙන මොනවයි කියුවත් ඔබ අපාගත වෙනවයි කියලා මිනිස්සයා විසින් පොඩි දරුවෙකුට කරන මේ අපරාධයට මානවයා වගේ කියන්න ඕනයි කියලා. යමක්කම තේරෙන්න ඉස්සෙල්ලා ඌ පවර්නවා. ඔබ දෙයියන් අතර පවර්ලා තියෙන්නේ ඊට පස්සේ වෙන පොතක් පතක් කියවන්න බෑ අපායට යනවා. උඹ බෞතිස්මයි කියලා කියන එක විතර මෙතෙන් හිතන්න මෙච්චර හිතන්න පුළුවන් මනුස්සයා කරන භයානකම අපරාධයක් කියලා. ඒ නිසා පොඩි උන් ආ පොඩි උන් වදණ්ඩ අයිතිය තිබුණාට පොඩි එකා මේක කරපන් කියන අයිතිය කමලට දාතලට නැහැ. උට උට ප්‍රසිද්ධිය දීලා කියනවනේ කැමැත්තක් ගනින් කියලා. එහෙම නෙවෙයිනේ අපි කියනද නෑ දෙමා බෞද්ධ දෙමා අපේට ජාතක වුණොත් බෞද්ධ වෙන්න ඕන. කතෝලිකයන් ජාතක වුණොත් කතෝලික වෙන්න ඕන කියලා කියන එක එහෙමම විය යුතු නෑ. වැඩි විපත් වුණාට පස්සේ ඕ තමයි ප්‍රායෝගිකව තමයි ඒක විනිශ්චය කරන්න ඕනේ. ඒකට දේශපාලන මේ පල්ලිය බලපෑම් පන්සලේ බලපෑම් ආවොත් ඒක මිලේච්චයි. ඒක හොඳ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැම මොහොතකම සිදුවෙන ක්ෂණික මරණය අපට දැනගත හැකි වන්නේ කුමන අවස්ථාවේදීද? ඒක මේ ඉරියාපත සංදීයේදී තමයි දැනගන්න පුළුවන්. එක ඉරියාවක ඉඳලා අනික් ඉරියාවකට මාරු වෙන්න ඉස්සලා අපි මැරිලා උපදිනවා. වම තියලා දකුණ තියෙනකොට අතරමැද මරණයක් අතපහුව වෙනවා. ගිහිලා හැරෙනකොට ආශ්වාසය උරකලා ප්‍රශ්වාසයට යනකොට හැම තැනකදීම අපි විශාල අගාධයක් කරා ගිහිල්ලා තමයි ඊගාව අරමුණට හිත වැටෙන්නේ. ඉතින් ඒ අරමුණ දැන ගැනීම හරහා යම් වෙලාවක සතිය දිනුලා මේ අගාධයට හිත ගියොත් ආස්වාසේ සමාප්තිය අන්තිමට බල්ලා ප්‍රසවාසය පටන් ගන්න තැන බලන්න ගියොත් තේරෙන්න පටන් ගන්න මැද අහුවෙන තැනක් තියෙනවා. නොදන්න මරණයක් හරහා යන්නේ. ඒ නිසා දන්න දේ හරහායි නොදන්න දේට යන්නේ මේ අමරණීය තත්වයක් තියෙන මේ පිඹීම හැකිලිම හරහා <coughs> ඒ දෙකේ සංක්‍රාන්ති අවස්ථාවේදී මරණයට බැහැ ගන්න පුළුවන්. ඒකට දැක්කට ඒක දරා කියා ගන්න තරම් සතියක් සමාධියක් ඇති කෙනෙකුට තමයි ඒක සාධනීය විදිහට වැඩ ගන්න පුළුවන් නැත්නම් ඒකම බය උපදවන ගතියක් වෙනවා. භාවනා කැසට් පටියේ නැවත ඉදිරිපත් කරන තුරු ආනාපානසති භාවනාවට පිවිසෙන අයුරු පහදා දෙන මෙන් කාරුණිකව ඉලා සිටිමි. ඉතින් මේකෙදී තියෙන තියෙන හොඳට පට්ටල වාඩි වෙලා සමබර වෙලා සැහැල්ලුව හිත තියාගෙන, කය තියාගෙන එන්නේ මොකද්ද කියලා බලන්න. ආනාපානෙ මත වෙනවා හොඳයි. පිම්බි මහැකිලි මත වෙනවා හොඳයි. නැත්තම් තමන් වර්තමානට අවදිලා ඉන්න බව දිගට මෙනෙහි කරන්න හෙට ඒ මම මෙහි නැති නිසා ඒ අර මිනි කපන චිත්‍රපටියත් මේ බණපටියත් එකවරම පෙන්වාවි ඒ චිත්‍රපටියේ නැත්නම් ඒ වීඩියෝ පටිය බලන්න කැමති කට්ටිය මෙහි නතර වෙන්න බණපටිය කැමති අහන්න කැමති කට්ටිය ඒකට යන්න එතකොට අපිට මේ හයාමාර අට අතර කාලය ඒ දෙයට යොදවන්න පුළුවන් හෙටට ඒක අවස්ථාව ලැබෙයි. ආනාපාන සතිය වඩද්දී හුස්ම රැල්ල පවා නොදැනී ගොස් හිතට මහා බරක් දෙඩිටාසේ හැඟියයි භාවනාවෙන් මිදුණු පසු මේ බරගතිය පහවයයි මේ වැරදි භාවනා ක්‍රමයක් දැයි පහදා දෙන්න මට නම් හිතෙන්නේ නැහැ වැරදි කියලා මොකද ආනාපාන සතිය වඩද්දී හුස්ම රැල්ල නොදැනී යන අවස්ථාව අල්ලන්න උත්සාහ කරන්නේ. ගෙවි ගෙවි ගෙවි කියලා නොදැනෙන වෙලාව මෙන්න මෙතනයි කියලා එදාට ඔය බරගතියක් දැනෙන්නෙත් නැහැ. මේ මේ තියෙන සැකෙත් නැති වෙනවා. දැනෙන හුස්ම රැල්ල දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොතනදීද නොදැනෙන තැන කොතනද මේ එලිපත්ත පයින් තැන බලන්න උත්සාහ කරන්නේ. එතකොට මේ භාවනාව හරි බවත් ඒකෙන් Tamanට අවශ්‍ය ආත්ම ශක්තියත් ඇති වෙනවා. ඒක තමයි සංක්‍රාන්ති අවස්ථාව කියන්නේ. මේ කොනේ ඉන්න කෙනෙක් මේ ගොඩනැගිලා හරහා ගිහිල්ලා මේ එලිපත්ත පණින වෙලාව. ආනපන ගෙවම් කරලා එවන තැන බලන්න. එතකොට මේ කියන සංදිස්ථානට ලොකු ආලෝකයක් වැටෙනවා. ඉතින් අපි පැයකුත් විනාඩි 15ක විතර වල් කාලය අරගෙන තිනවා. තව විනාඩි 15ක විතර කාලයක් අපිට ඉතුරු තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඒ නිසා කරුණා කරලා වෙන සාකච්ඡා කළොත් හොඳයි කියලා ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සක්මන් භාවනාව පිළිබඳව සහ වීර්ය පිළිබඳව අද අපි මේ ධර්ම දේශනාවේදී මාතෘකාවට අදාළ කොටස් ටික සාකච්ඡා කරන බව මතක් කරන්න කැමතියි. අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි අමෝලික ශ්‍රද්ධාවත් ආකාරවත්ී ශ්‍රද්ධාවත් යම් කෙනෙකුට පිළිතන ආකාරය පිළිබඳව. තමන්ට තමන් භාවනා කරනකොට ඇති අත්දැකීම උපෙලා සපෙලා වෙන කෙනෙකුට ඒත්තු ගන්න විදිහට කියන්න පුළුවන් නම් ඒකට ආකාරවති සද්ධාව කියනවා. ඇති වෙච්ච ආකාරයේ සටහන සහ ආකාරය කියන්න පුළුවන්. ඒ වෙනත්නම් මම භාවනා කරන බොහොම හොඳයි කියලා භාවනා පිළිබඳ උදම් වෙනුවට මොකද කරන භාවනා කෙනෙකුට කියන්න බැරි නම් තාම ඒ සද්ධාව ඒක කියන්නේ අමූලික සද්ධාවට තමයි ගොඩක් වෙලාට වැටෙන්නේ. භාවනා පැත්තෙන් බලනකොට නැත්නම් අමූලික සද්ධාව කියලා කියන්නේ තමයි গুপ্ত රසයකට දෙයයන්ාංශයට කරු කරනවා. නමුත් කවුද දෙයයන්ාංශ කියන්නේ දන්නේ গুপ্ত රසයකට බුදුන්ට කරු කරනවා. නමුත් බුදුහාමරගේ ගුණ මොනවද කියලා දන්නේ නැහැ. ආකර සීසද්දා කියලා කියන්නේ බුදු ගුණ ආකාරය ආකාරය දන්නවා. මෙන්න මේ මේ ගුණ. එතකොට එයා අදහන්නේ විශ්වාස කරන්නේ හේතුවට ගැළපෙන තර්කයට ගැළපෙන හේතුව ඔතන ආකාර කියලා කියන ආකාර කියලා කියන තර්කෙම තමයි ඒ තර්ක ඥාණයට අහුවෙන එකක් තමයි ආකාරෝති සන්දා. හුදු හුදු පිළිගැනීමම නෙවෙයි. මේ ආකාරවදී සද්ධාව කියන ගැත්තට මහායාන වචනයක් අපේ තේරවාදයේකට කියන්නේ ඕකප්පන ඕකප්පන සද්ධාව කියලා. කාරණාවට බැස ගන්නා සුළු සද්ධාව. එතෙක් වෙනසයිනාන්ත සැකය සැකය කියන එක නිර්වචන කරලා කිව්වොත් එය පොඩ්ඩක් දුරටත් පැහැදිලි කරලා කිව්වොත් ගොඩක් පැහැදිලි. හන්දි ස්ථානයකට ගිහිල්ලා තිනවා කොයි පාරද යන්න දන්නේ එච්චරයි. ඒක තමයි සැකයට පෙන්වන්නේ දෙමන් සංදියක්. මේ කිගියොද්ද පාර මේ කිගියොද්ද පාර නේ ඉතින් අතන ටිකක් යනවා ආපහු වෙනවා අතෙන් ටිකක් යනවා ආපහු වෙනවා හන්දියේම තමයි හැමදාම. ඒ නිසකකේනා මේකයි පාර මේක පාර නෙවෙයි කියලා දන්නවා නිසකව මේ පාර ගියාම එයාට යන්න ඕන තැන ලැබෙනවා හන්දිය පහු කරන්න පුළුවන්. නිස සැකසයිද කරන හන්දිය කවදාවත් පහු කරන්න බෑ. මඟට ගිහිල්ලා ආපහු වෙනවා. ඇවිල්ලා ආපහු ඒ තැනට පැහැදිලි කරගන්න කරන්න කල යුතු දේ මොකද්ද කියලා හරියට පැහැදිලි කරුවොත් මට ප්‍රශ්නේ පැහැදිලි ඒ මාර්ග දෙකෙන් එකක් කොකද හරි මඟ කියලා තෝරා ගැනීමට උත්සාහවන්ත වෙන්නේ කොහොමද කියලා තව ටිකක් පැහැදිලි කරගන්න. සුත්තමේ ඥානෙ තමයි. සුත්තමේ ඥානෙන් Tamanට අහලා කෙනෙක් එක්ක සාකච්ඡා කරලා සුත්තමේ අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතෙන් තමයි මම මෙන්න මෙහෙම තැනකට ගියා මේ ටෙලිෆෝන් කෝල් එකක් දීලා අහනවා මං අහවල් තැන ඉන්නේ ඔයාලා ගෙදරට එන්න කොයි පාරේ. එහෙම නැත්නම් සාකච්ඡා කරන යන්න ඉස්සෙල්ලා කොහොමද මෙහෙම යන්නේ කියලා. ඒ නිසා මේකේ තියෙන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක නැත්නම් කර කර කර කර බලමින් වරදිමින් හරියමින් යන ක්‍රමේ තමයි. ඒ කාන්තෙම යන්න කාටවත් යන්න ක්‍රමයක් නැහැ. තමන්ම වරද්දලා දැනගත්තට පස්සේ තමයි ඒත් වෙන කෙනෙක් ඒක පිළිගන්නේ. එයාත් ඒ වැරදි කෙරුවට පස්සේ තමයි එයා තේරුම් අරගන්නේ කොහෙද පාර කියලා. ඒක තව ගන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී යම් කිසි කෙටි ප්‍රමාණයක් ගියොත් ඒක සමාධියට දුර ප්‍රමාණයක් කියන්නේ කොහොමද? ඇත්තටම සක්මන් කොච්චර දිග සක්මන් මලුවක් හදනකොට කොච්චරක් ඒක දිග වෙන්න ඕනද කියලා ප්‍රශස්ත මට්ටමට අදාළ ප්‍රශ්නයක් සාමාන්‍ය කියනවා පියවර 40ක් විතර වගේ. නෑ පියවර 30ක් විතර වගේ. අපි සාමාන්‍ය එක පියවරක් අඩි එකමාරක් විතර වෙනවා. ඒ නිසා ප්‍රශස්ත මට්ටම අඩි 45යි. ඒතකොට පියවර 30යි. ඉතින් සමහර විටක ගයක් දොරක් ඇතුලේම හදාන්න බැරි නම් පියවර 30ක්ම බෑ. අඩි 30ක විතර ගාණක් හදාගන්න. එතකොට පියවර 20 ගාණක් විතර වගේ යන්න පුළුවන්. දැන් මට ලොකු සායන්තර හදපු සක්මනේ එළිය මං සක්මන් කරන උඩට ගියාම ඒක මේ පියවර 45 60 අතර තියන්න පුළුවන්. අඩි 60ත් 90ත් අතර දිගක් තියෙනවා. ඉතින් ඒක බොහොම සුකෝපභෝගී සක්මන්. ඉතින් ඒක නිසා තමන් සක්මන්ට අදිෂ්ඨාන කරන වෙලාවේදී එක දිගට පියවර 30ක් විතර තියන්න පුළුවන් ප්‍රශස්තයි. ඊට අඩු වුණොත් වීර්ය වැඩි වෙනවා, වැඩි වුණොත් සමාධිය වැඩි වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න ළඟ ළඟ කැරකෙනකොට සමාධිය කැඩලා වීර්ය වැඩි කරනවා. දුරත් යනකොට යනකොට වීර්ය අඩු කරලා සමාධිය වැඩි කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.